තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්ස. ඉතින් මම හිතන්නේ අද නිකිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. ප්‍රශ්න කීයක් තියෙනවද දැන්? ප්‍රශ්න තුනයි. හා හොඳයි හොඳයි. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්ස ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා මම කොහොමද තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට নমස්කාර කරමි සක්මන් භාවනාව එක ඔසවනවා යවනවා තබනවා වශයෙන් පාද පිළිබඳ සතියෙන් සිටිමි දෙක තවද යටිපතුලට දැනෙන සිසිල උණුසුම රළු සිනිදු ගතිද මෙනෙහි කරමින් සක්මන් කරමි. 3. හිත මගින් මේ ක්‍රියාව ආරම්භ කර පාදයේ ක්‍රියාව සිදුවන බව මෙනෙහි කරමි. 4. හිත වෙනත් අරමුණු කරා යන විට එය නැවත ඉක්මනට ගන්නෙමි. 5. සාමාන්‍යයෙන් වෙනත් අරමුණු කරා යෑමට පෙර මිනිත්තු 5ක් පමණ සක්මන් කළ හැකිය. ඊළඟ පර්යංක භාවනාව. හොඳයි අපි එහෙනම් පොඩ්ඩක් ඒක ගැන කතා කරලෙමු. අ ඇත්තටම සංවිධායකතුමිය මතක් කළා අලුත් යෝගීන් එහෙමත් ඉන්නවා කියලා. ඉතින් අපේ සක්මන් භාවනාව ගැන මුල් ප්‍රශ්නේ ඉදලා තියෙන හින්දා නිකන් කමටහනක් විශේෂයෙන් අහන්නේ මේ තමන් කිරිච්ච භාවනාවේ විස්තරයක් තියෙන්නේ. ඉතින් අපි සක්මන් භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ ඇවිදිනකොට කොහොමද සතිය පවත්වන්නේ කියන එක ඉගෙන ගන්න. ඉතින් මෙතෙන්දී අපේ විශේෂයෙන් වැදගත්කමක් දෙනවා අපි ඇස් අරගෙන මේ භාවනාව කරන්නේ සාමාන්‍ය වේගයකින් අපි මේ භාවනාවේ යෙදෙන්නේ. ඉතින් අපි සක්මනට ගිහිල්ලා සක්මනේ පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ කෙළවරේ නම් එහා කෙළවරට ඇවිදිනවා. ඒ තරම්ම භාවනාවක් කරනවා කියන සංඥාවකින් තොරව. පොඩ්ඩක් අර සක්මනත් එක්ක යාලු කර වෙන්නයි උත්සාහවත් වෙන්නේ. ඉස්සෙල්ලා තප්මන කොහොමද තියෙන්නේ? කොච්චර දුරක් තියෙනවද? කොයිතරම් වලගඩලි කොහේ හරි තියෙනවද? කිඳ බන්ද කියලා ඒ සක්මන පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න මේ කෙලවරේ ඉඳන් එහා කෙලවරට ඉතින් අපි යනවා වාර කීපයක්. මෙහෙම සාමාන්‍ය අපි ගමනින්මයි යන්නේ. මෙතෙන්දී වේගයෙන් යාමක්වත් සෙමින් යාමක්වත් බලාපොරොත්තු වෙන්නේ අපි සාමාන්‍යයෙන් අපිට හුරු වෙලා තියෙන ගමන් වේගයෙන්මයි මේ දේ කරන්නේ. එහෙම යද්දී ඊට පස්සේ අපේ යම් අවස්ථාවක අපේට තේරුණා නම් දැන් සාමාන්‍ය මට්ටමට හිතාවා කියලා තේරුණා නම් ඊළඟට අපිට පුළුවන් මේ යමින් ගමන් බොහෝම ස්වාභාවිකව අපේ මේ වම් පාදය පොළවේ ස්පර්ශ වෙනකොට අපිට අපිටම ආදුනිකම යෝගාවචරයක් නම් ඒ කියන්නේ මුලින්ම මේ කටයුත්ත පටන් ගත්ත කෙනෙක් නම් සක්මන් භාවනාවට කිසිම පෙරහුරුවක් නැත්තම් කරලා පුරුද්දක් නැත්තම් එතකොට මේ වම් පාදය පොළවේ වදිනකොට වම කියලා හිතින් සඳහන් කරන්න. හිතින් නෝට් කරන්න. ඊළඟට දකුණු පාදයේ පොළවේ වදිනකොට දකුණ කියලා පොළවේ මේ හිතේ සටහනක් යොදන්න. ඇත්තටම මේ මේ විදිහට මෙනෙහි කිරීමක් කිරීම සෑහෙන්න අර හිත පිට යන එක වළක්ව ගන්න ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම භාවිතා කරන්න එහෙම මෙනෙහි කරමින් එතකොට අපි සක්මන් භාවනාවේ යෙදෙනවා. එතකොට මේ බොහොම සරලයි. වම් පාදයේ ස්පර්ශ වෙනකොට වම කියන සංඥාව ගන්නවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා අපි මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කිරීමක් සහිතව කටයුත්ත කරගෙන යනවා. එතකොට අපි මෙහෙම අපි පියවර පහක් ගියා. ඔහම පියවර පහක් ගියාට පස්සේ ඔන්න හිත පිට ගියා. එක්ක අතීත අරමුණක් ඔස්සේ ගියා නැත්තම් බා මේ අනාගත අරමුණක් ඔස්සේ ගියා. අපි තුමු විනාඩි 5ක් විතරම යා අතරමං වෙලා හිටියා. අපි වෙන වෙන දේවල් කල්පනා කර කර හිටියා. ඉතින් මේ අවස්ථාවේදී කලබල වෙන්න එපා. අපි තුමු විනාඩි 5කට පස්සේ දැන් ඔන්න මතක් වුණා මම මේ සක්මන් භාවනාවයි කර කර ඉන්න ඕනේ කියලා ඔන්න මතක් වුණා. මතක් වුණා නම් අර වෙච්ච දේ ගැන පසුතැවිලි නොවි අපිට එන්න පුළුවන් නම් නැවතත් මේ වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලියට එතන තමයි අපේ තියෙන දක්ෂතාවය. මොකද අපි වෙච්ච දේ ගැන පසුතැවිල්ලක් ඇති කරගත්තොත් අපි අර වෙච්ච දෙයට තවත් අමතරව අපිත් යමක් එකතු කළා වෙනවා. අපේ දක්ෂතාවය වේ යුත්තේ වෙච්ච දේ වුණා. දැන් මේ අවස්ථාවේ ඔන්න දැන් නැවතත් වර්තමානට සිත පැමිණිලා තියෙනවා. ඒ නිසා වර්තමාන මොහොතේදී හිත ආවට පස්සේ අපිටම දැන් ඔන්න දකුණු පාදයේ පොළවේ ස්පර්ශණය දකුණ කියලා පටන් ගන්නවා. ආයි වම් පාදයේ ස්පර්ශ වෙනවා නම් ඔන්න වම කියලා පටන් ගන්න. මේ විදිහට අර වෙච්ච දේ සම්පූර්ණයෙන්ම අමතක කළා. එතන ඉඳන් අරන් ගියා. මෙතෙන්දී කිසිසේත්ම මේ පසුතැවීමක්, පසුබෑමක් බලාපොරොත්තු වෙන්නේ හිතේ ස්වභාවයෙම ඉතින් පිට යන එක විවිධාකාර අරමුණු ඔස්සේ දුවන එක. ඉතින් ඒ බඳු හිතක් තමයි අපි දැන් මේ දවස් 10ක් තිස්සේ මෙහෙවන්න නැත්නම් මෙල්ල කරන්න උත්සාහත් වෙන්නේ. ඉතින් අපි හිතමු ඔහොම දැන් කරගෙන යනකොට අපිට පුළුවන් වුණා සක්මනේ මේ කෙලවර ඉඳන් එහා කෙලවට යනකොට ඔන්න අඩි 10ක් ඔන්න සතියෙන් යුක්තව හිත වෙනත් අරමුණ වලට යවා ගන්න නැතුව යන්නේ නැතුව ඔන්න වම දකුණ වම දකුණ කියලා ඔන්න අපි පේලියට අරන් මේ පියවර 10ක්. ඔන්න Tamanට තේරෙනවා දැන් අන්තම් පියවර 10ක් ගෙනිච්චා කියලා. ඊළඟ වාරේ උත්සාහ කරන්න මේක පියවර 12ක් කරන්න මට බැරිද? මේ ඊටාම සරල ඉලක්කයක් දෙන්න හිතට කරන්න පුළුවන් ඉලක්කයක්. මේ භාවනාව බරක් කරගන්න එපා. බොහොම සැහැල්ලුවෙන් සතුටින් කරන්න මේ කරන්න පුළුවන් ඉලක්කයක් දෙන්න. අපි හිතමු ඔන්න 10 12 කිරීම විතරයි දැන් පරමාර්ථය තියෙන්නේ. එතකොට ඊළඟ වතාවේ උත්සාහවත් වෙනවා. දැන් එකක් තිබ්බා, දෙකක් තිබ්බා. ඔහොම යනකොට දැන් දන්නේම නැතුව අපි අර කරන්න පුළුවන් ඉලක්කයක් හිතට දුන්නාම අන්න ඒ කිරීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් 12ක් කරගත්තා නම් ඔන්න සතුටු වෙන්න. මේක තෘප්තිමත් බවක් සහිතව සතුටින් සැහැල්ලුවෙන් යන ගමනක්. ඒ නිසා අපි තුමු 12ක් දැන් කරගත්තා. ඊළඟ එක උත්සාහත් වෙනවා බැද්ද මට මේක 13ක් කරන්න. ඔන්න ඔය වගේ ඊටාම කරන්න පුළුවන් සරල ඉලක්ක දිදී යන්නයි අවශ්‍ය වෙන්නේ. අපි තුමු දැන් කෙනෙක් ඔහොම හොඳට කරගෙන යනවා. දැන් Tamanට හැකියාව ලැබෙනවා මේ කොනේ ඉඳන් එහා කොනටම සතිමත්ව ඇවිදින්න. එහෙම යද්දි හැබැයි තාම කොන් දෙකේදී සතිය කැඩෙනවා. අපි තුමු දැන් හැරෙන්න තියෙන්නේ. හැරෙන්න ගියාම මේක තාම අරන් යන්න බෑ. සතිය කැඩෙනවා. එහෙමනම් ඒ කෙලවරට ගිහිල්ලා එක පාරට හැරෙන්න එපා. කෙලවරේදී නතර වෙන්න. කෙලවරේදී හිට ගන්න. අවශ්‍ය නම් මේ හිටගත්තා කියලත් මෙනෙහි කරන්න. දැන් අපි මේ මෙනෙහි කිරීමක් සහිතව වැඩේ කරන්නේ. දැන් ඔන්න වම දකුණු කියලා කරගෙන ගියා. සක්මනේ කෙලවරට පැමිණියා. හිටගත්තා. හිටගත්තා කියලා මෙනෙහි කරා. ඊට පස්සේ දැන් ඔන්න හැරෙන්න පටන් ගන්නවා. කෙටි පියවර කීපයකින් හැරෙන්න එතනත් බලන්න වම දකුණ වම දකුණ කියලාම හැරෙන්න. ඊළඟට නැවතත් එද්දිත් එක පාට දැන් එන්න පටන් ගන්න එපා. නැවතත් මේ පැත්ත බලාගෙන නැවතත් හිටගත්තා. හිටගත්තා කියලා මෙනෙහි කරන්න. හිටගෙන ඉන්න කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කරලා නැවතත් වම දකුණ වම දකුණ කියලා එන්න. අපි මේ විදිහට අපිට පුළුවන් වෙනවා අර අරංගිය සතිය අඛණ්ඩව ඒ හැරෙන තැන්වලදීත් කඩා ගන්න නැතුව එන්න ඕන අවස්ථාව තියෙනවා. අපි හිතමු මේකත් දැන් සාර්ථකව කරනවා. දැන් සෑහෙන සක්මන ගැන වැටහීමක් තියෙනවා. මෙනෙහි කිරීමකුත් කරනවා. දැන් හිත ටික ටික ඔන්න වර්තමානයේ ඉන්න පටන් ගන්නවා. දැන් ප්‍රධාන බරක් වෙන්නේ අපේ හිතට එක්කෝ අතීතයේ අරමුණු එක්ක කටයුතු කිරීම නැත්නම් අනාගත බලාපොරොත්තු ඔස්සේ අපේක්ෂාවන් ඔස්සේ දුවගෙන යාම. ඉතින් මේ දෙකම හිතට ලොකු වදයක්, හිතට ලොකු බරක්. ඉතින් මේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල් නෙමෙයි. මේ කොහොමද අතීත අනාගත අරමුණු ඔස්සේ යන හිත වර්තමානයේ කය පවතින අරමුණේ පවත්වන්නේ කොහොමද? ඉතින් ඕක අපිට මේකේ සාර්ථකව කරගන්න පුළුවන් නම් එක අතකින් ලොකු සැහැල්ලුවක් ලොකු වැටහීමක් මේ භාවනාවෙන් ගන්න පුළුවන්. ඒ නිසා අපි තමු කෙනෙක්ට දැන් මේ හැකියාව ටික ටික ලැබීගෙන එනවා නම් එයා ඊළඟට උත්සාහවත් වෙන්න දැන් කටයුත්ත හොඳට සාර්ථක වෙනවා. අපි තමු පැය භාගයක් විතරම හොඳට අකණ්ඩව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙමනම් බලන්න උත්සාහවත් වෙලා බැරිද මට මේ වම දකුණ වම දකුණ කියලා හිතින් හිතන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව මේ වම් පාදය පොළවේ වදිනකොට මට හොඳට තේරෙනවා. හොඳට මේ වැලි පොළවේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ හොඳට හිත නැවතත් අර හිතෙන් විතර්කයක් වම දකුණ කියලා කරන්නේ නැතුව මට බැරිද මේ විතර්ක නොකර මෙනෙහි නොකර මේ කටයුත්ත කරන්න කියලා උත්සාහත් වෙනවා. ඒක තමයි ඊළඟ පියවර වෙන්නේ. පියවර කියන්නේ ඉතින් ටිකක් එහාට ගිය පියවරක් බලන්න උත්සාහත් වෙලා මෙනෙහි කිරීමක් කරන්නෙත් නැතුව හිත බොහොම නිස්කලංකව තියාගෙන සරලව තියාගෙන මේ දැනෙන දෙයත් එක්ක දැන් ඉන්න පුළුවන්ද? දැන් ඔන්න වම් පාදයේ ස්පර්ශ වෙනවා. හොඳට ඒ ස්පර්ශය තුල හිත පවත්වනවා. දකුණු පාදයේ ස්පර්ශ වෙනවා. ස්පර්ශය තුල හොඳට හිත පවත්වනවා. ආයිත් වම් පාදයේ ස්පර්ශ වෙනවා. ස්පර්ශය තුල හොඳට හිත පවත්වනවා. දැන් අර වම දකුණ කියලා මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි මේ අවස්ථාවේදී ආයෙත් හිත පිට යන්න ඉඩ තියෙනවා. මොකද හිතට ලොකු වැඩක් නැහැ දැන්. මොකද අර වම දකුණ කියලා කිව්වහම හිතට යම්කිසි පැවරීමක් තියෙනවා, වගකීමක් තියෙනවා. හින්දා හිත පිට යන ගතිය අඩුයි. දැන් ඔන්න ඒට වඩා ටිකක් නිදහසක් හිතට තියෙන හින්දා හිත පිට යන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී ඕනේ නම් පොඩ්ඩක් නැවතත් මෙනෙහි කිරීම හඳුන්ලා දෙන්න. ආයෙත් ඔන්න පියවර කීපයක් පිට ගිය හිත නැවත අරමුණේ තියා ගැනීම සඳහා මෙනෙහි කරනවා. අපි තුමු ඔන්න මෙනෙහි කළා යන්තම් නැවතත් ඔන්න හොඳට දැන් කටයුත්ත කරනවා. එතන ආයෙත් පොඩ්ඩක් මෙනෙහි කිරීම අතහැරලා බලන්න. මේ විදිහට අපි මේ මෙනෙහි කිරීමකිනුත් තොරව ඔන්න සක්මන කරන්න පුළුවන් නම් අන්න සෑහෙන හැකියාවක් එහෙම නැත්නම් සෑහෙන දියුණුවක් ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ ප්‍රශ්නේදී සඳහන් කරලා තියෙනවා ඒ කටයුත්ත කරගෙන යනවා. ඊළඟට දැන් මේ මේ කටයුත්ත කරගෙන යද්දී අපි හිතමු මෙනෙහි කිරීමකින් තොරව මේ දේ කරන්න පුළුවන් නම් නැවත මෙනෙහි කිරීම හඳුන්ලා දෙන්න අවශ්‍ය නැහැ. හිත පිට ගියොත් විතරක් එහෙම නැත්නම් ගාක් හිත බාහිරට යනවා නම් දුවනවා නම් විතරක් මෙනෙහි කිරීම හඳුල්ලා දෙන්න නැත්නම් කිසිම වරදක් නැහැ මෙනෙහි කිරීමකින් තොරව කටයුත්ත කරගෙන යන්න. දැන් මෙනෙහි කිරීමකින් තොරව කටයුත්ත කරද්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ පාදයේ සක්මන් භාවනාවේදී විශේෂයෙන් මේ යටිපතුල් ප්‍රදේශයේ පොළවේ ස්පර්ශ වෙනවත් එක්ක අපිට යම් යම් දේවල් දැනෙනවා. අපි දුමු වැලි පොළවක නම් සක්මන් කරන්නේ වැලිවල තියෙන ගොරෝසු බව අපිට තේරෙනවා. ඊළඟට ඒකේ අවුවට රත් වෙච්ච ප්‍රදේශයක් නම් ඒකේ තියෙන උණුසුම් ස්වභාවය තේරෙනවා. සිසිල් ස්වභාවයක් නම් ඒකත් තේරෙනවා. ඊළඟට මුරුදු තැනක නම් සක්මන් කරන්නේ ඒකත් තේරෙනවා. සීතල පොළවක නම් ඒකත් තේරෙනවා. ඔන්න වගේ ඒ ධාතුන්ගේ මූල ලක්ෂණ දැන් පොඩ පොඩ තේරෙන්න ගන්නවා. ඉතින් මෙතෙන්දී හිතන්න යන්න එපා මොකක්වත්. ඒ කියන්නේ මේ දැනෙන්නේ පටවි ධාතුවේ මේකේ ඔන්න අරව තියෙනවය මේවා තියෙනවය කියලා අර පොතේ දැනුමත් එක්ක ගලප ගලප හිත සිතුවිලි වලින් බහුල කරන්න එපා. මේ භාවනාවේදී අතිශය වැදගත් අපි ඊටාම සරල මානසිකත්වයක් පවත්වන එක. අපි මෙතෙන්ට පොතේ දැනුම දැම්මොත්, සුතමේ ඥානයක් ගෙනල්ලා දැම්මොත්, චින්තාමේ ඥානයක් ගෙනල්ලා දැම්මොත් භාවනා ක්‍රමය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. අපි මේ කරන්න හදන්නේ එක්තරා අන්දමකින් බොහෝම සරල විදිහට භාවනාමය ඥානයක් අපේ හිතේ වඩා ගන්න. මේ නිසා බලන්න උත්සාහත් වෙලා මේ සරල මනසක් පවත්වමින් තාම ආදුනික මනසක් පවත්වමින් එකාතකින් කියනවනම් බොහොම ලදරුවෙක් වගේ පුංචි දරුවෙක් වගේ මනසක් පවත්වමින් මේ දැනෙන දේත් එක්ක හරියට නිකන් පළවෙනි වතාවට ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ පළවෙනි වතාවට මේ පළවෙනි පියවර දෙවෙනි පියවර තියනවා වගේ අන්න ඒ වගේ ප්‍රමෝදයකින් මේ දේ කරන්න පුළුවන් නම් ඒ තරමට මේක සාර්ථක වෙනවා. ඉතින් මම හිතනවා මේ කරුණ ටික ආරම්භක යෝගීන්ට සක්මන සම්බන්ධයෙන් ප්‍රමාණවත් වෙයි කියලා. ඉතින් මෙතන කමඨානේ කියන්නේ කියලා තියෙන විස්තරයේ විශේෂ ප්‍රශ්නයක් කියලා මේ කරලා නැහැ. ඉතින් කටයුත්ත හොඳින් කරගෙන යන්න. මෙතෙන්දී අපි ඒ කියන්නේ අපිට මේ කටයුත්තේදී වම දකුණ කියලා පටන් ගැනීම හෝ ඔසවනවා තබනවා කියලා පටන් ගැනීම හෝ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා පටන් ගැනීම ඒක අනිවාර්යයෙන්ම වම දකුණෙන් පස්සේ ඔසවනවා තබනවා කියන එකට ආයුතුයි කියලා නීතියක් නැහැ. වම දකුණ තුළම බොහොම සරලව හිත වැඩි බාහිරට දොවන්න නැතුව ඉන්නවා නම් කෙලින්ම ඊට පස්සේ මෙනෙහි කිරීමත් අතහැරලා අපිට අර ධාතු ලක්ෂණ මට්ටමට යන්න පුළුවන්. අපි තුමු වම දකුණ කිය කියා යද්දි මදි. ඒත් මේ වමයි දකුණයි කියන අතර කාල පරිච්ඡේදයේදී දැන් වම කිව්වහම එක අවස්ථාවක් දකුණ කියන තව අවස්ථාවක්. මේ අතර කාල පරතරයක් තියෙනවා. එතෙන්දෙත් හිත පිට යන්න පුළුවන්. ඉතින් ඕක ඕනනම් වළක්ව ගන්න පුළුවන්. හිතට තව ටිකක් මේ වැඩේ ටිකක් සංකීර්ණ කරලා දෙන්න වෙනවා. ඒ කියන්නේ ඔන එසවීමේ සම්පූර්ණ ක්‍රියාවලිය බලනවා. ඊට තැබීමේ සම්පූර්ණ ක්‍රියාවලිය බලනවා. ආයෙත් අනිත් පාදයේ එසවීමේ මුළු ක්‍රියාවලිය බලනවා. තැබීමේ මුළු ක්‍රියාවලිය බලනවා. මේ විදිහට ඕනනම් ඒ ඔසවද්දිත් යම් අවස්ථාවක ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබද්දිත් තබනවා කියලා මෙනෙහි කරනවා. අනිත් පාදයට ඔසවද්දී ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබනවා කියලා මෙනෙහි කරනවා. මේ විදිහට අපිට කොටස් දෙකකට කඩලා වැඩේ කරන්න පුළුවන්. එතකොට තවත් අර හිතේ සම්බන්ධය වැඩි. ඒ නිසා හිත බාහිරට දුවන ගතිය හුඟක් අඩු වෙනවා. ඒ නිසා තමන් පරීක්ෂා කරලා බලන්න මේ වම දකුණ කියන සරල මට්ටමින් මේ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන් නම් එතනින් කරගෙන යන්න. ඒක මදි නම් එතන ඒ එතෙන්දී හිතට පැවරෙන රාජකාරිය නිකන් මදි නිසා හිත පිට යනවා නම් බාහිරට දුවනවා නම් හුඟක් එතෙන්දී ඕනනම් ඔසවනවා, තබනවා කියලා දෙකට කල්ලා දෙන්න. එහෙම නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා තුනකට කඩලා දෙන්න. මම හිතන අපිට තව ඉස්සරහට තව සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යමු. හොඳයි. පර්යංක භාවනාව එක හුස්ම දැනෙනතෙක් මුඛය ඉදිරියේ සිත පවත්වා ගනිමි. දෙක ඉන්පසු ආස්වාස ප්‍රස්වාස දැනෙන ආකාරය අත්විඳිමි. තුන යම් සංසුන් බවක් දැනෙන විට මුළු හුස්ම රැල්ල දෙස නාසික අග්‍රයේ සිට ශරීරයේ සිසාරා උදරයේ තෙක් පිවිසෙන ආකාරය අත්දකිමි. එහි ආපසු ගමන් මගද අත්විඳිමි. හතර මෙසේ ටික වේලාවක් කර ගැනීමට ලැබුණොත් කය නොතේරී යයි. හුස්ම රැල්ල පමණක් දැනේ. පහ එය සියුම් සියුම් වී නොදැනෙන තරමට එනු දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉන්පසු කුමක් කළ යුතුදැයි නොදනිමි. වරද ඇතොත් නිවැරදි කර මාහට අනුකම්පා කර කුමක් කළ යුතුදැයි දේශනා කරන මෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ඇත්තටම මේ දැන් අත්දැකීම් පැත්තෙන් මෙතන يعني ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපි විශේෂයෙන් මේ ඉඳගෙන කරන භාවනාවේදී අපි හිතමු දැන් මෙතෙන්දී නම් ආනාපාන සතියේ යෙදලා තියෙනවා. නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපි හිත රඳවගෙන ඉන්නවා. දැන් අපි හිතමු ම්ම් කියන්නේ මෙතනත් මේ එක තිතක් වගේ තැනක් හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඔබ දුමු මේ ටිකක් නවසේ අග ප්‍රදේශයේ අඟලක වගේ ප්‍රදේශයක හිත පවත්වන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. ඊළඟට මෙතෙන්දිත් අපිට මෙනෙහි කිරීමක් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. අර සක්මන් භාවනාවේදී කළා වගේම ඒ කියන්නේ හිත තාම පිට යනවා නම් ඒ කියන්නේ හුස්ම රැල්ලේ හිත පවත්වන්න අමාරු නම් තාම මේ භාවනාවක් ආදුනිකව කරන්න පටන් ගත්ත කෙනෙක් නම් ඉතින් මේ හුස්ම රැල්ලේ හිත පවත්වනවා කියන එක හරිම අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න. පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරන්න. එතකොට ගන්නවා පිට ගන්නවා ගන්නවා පිට කරනවා කියලා මෙනෙහි කරන්න. එතකොට අර මෙනෙහි කිරීම තුලින් හිතට මේ කාර්යයට හොඳට ජවයක් කැවෙනවා. එහෙම නැත්නම් වැඩේ ස්ථිර වෙනවා. කය කරන ක්‍රියාව හිතින් ස්ථිර වෙනවා. එතකොට අර හිතට පිට යන්න තියෙන අවස්ථාව හුඟක් අඩු වෙනවා. අපි හිතමු මේක කරගෙන යනකොට ඔන්න හිතේ දැන් ටික ටික හුස්ම රැල්ලේ ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා නම් මේ මෙනෙහි කිරීම කෙටි කරන්න එක පාට අතහැරියාම සමාලාවට නැවතත් පිට යන්න පුළුවන් ඕනනම් 1යි 2යි කියලා එහෙම නැත්නම් in out කියලා පොඩ්ඩක් අර ඒ වචනය ටිකක් සැහැල්ලු කරලා දෙන්න. ඊට පස්සේ ඔන්න නැවතත් කරගෙන යනවා. දැන් තව තව දැන් ඔන්න හිත සංසිඳෙන්න ගන්නවා, සැහැල්ලු වෙන්න ගන්නවා, හුස්ම රැල්ල සියුම් වෙන්න ගන්නවා. මෙතෙන්දී කලබල කරගන්න එපා. හිත කලබල කරගන්න එපා. දැන් මේ අවශ්‍ය විදිහට කටයුත්ත සිද්ධ වෙනවා. අපේ හික්මීම වෙන්නේ මෙතෙන්දී හිතට හොඳට තැම්පත් වෙන්න දෙන එකයි. ඔහොම කරගෙන යනකොට එතකොට අපිදම දැන් ආස්වාසේ බොහෝම සියුම්ම දැනෙන්න පටන් ගන්නවා. ප්‍රස්වාසය බොහෝම සියුම්ම දැනෙන්න පටන් ගන්නවා. බලන්න Tamanට පුළුවන් කියලා මේ ආස්වාසය කොහොමද පටන් ගන්නෙ? දැන් අපි හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන මට්ටමේදී ගත්තේ මේවැ පටන් ගැනීමක් පිළිබඳවක්වත් අවසානයක් පිළිබඳවත් ඒ තරම් වැටහිමක් නැහැ. හුස්ම ගන්නවා කියන සංඥාවෙන් කළා. නමුත් දැන් ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලනවා මේ හුස්ම ගැනීම ආස්වාස ක්‍රියාවලිය නාසිකාග්‍රයේ කොතෙන්ද පටන් ගන්නෙ. එහෙම නැතුව මේ නාසිකාග්‍රයෙන් ඈත තැනක ඉඳන් හුස්ම එනවයි කියලා එතනට අවධානය යොමු කිරීමක් නෙමෙයි. නාසිකාග්‍රයේ කොයි වෙලාවෙද දැනෙන්න පටන් ගන්න. එතකන් අපි නිශ්ශබ්දව ඉන්නවා. මොකක්වත් දැනෙන්නේ නැත්නම් නිශ්ශබ්දව ඉන්නවා. ඔන්න යම් අවස්ථාවක ඊටාම සියුම්ම දැන් ඔන්න ආස්වාසය දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා නම් ඒ දැනීම සම්බන්ධයෙන් හොඳට දැනුවත්ව හොඳට අවධානයෙන් එතන ඉන්න. එතකොට ඒ දැනීම ටික ටික ටික ඔන්න වර්ධනය වෙනවා. එතකොට තමයි තේරෙන්නේ දැන් මේ මැද හරිය තමයි යන්නේ. ඊට පස්සේ ඔන්න අවසාන හරිය එනකොට ඔන්න ආයේ දැනීම අඩු වෙලා ඔන්න නොදැනී යනවා. දැන් මෙතන මේ කරපු විදිහේ පොඩි වැරද්දක් තියෙනවා. අපි ආස්වාසයේ එක ඇතුළට ගියොත් මුල් කාලේදී ඒ තරම් ඕකේ මේ සංකීර්ණතාවයක් මතුවෙන්නේ නැහැ. මුකුත් ප්‍රශ්නයක් එන්නේ නමුත් දිගට කරද්දී මේ යම් යම් ප්‍රශ්නකාරී අවස්ථාවන් එන්න පුළුවන්. ඒ නිසා හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යන්න එපා. ඒ අවධානය හුස්ම රැල්ලත් එක්ක නාසිකාග්‍රේ දිගේ ගිහිල්ලා මේ ශ්වාසනාලය දිගේ කියලා පෙනහළු වලට යනවා අය නැත්තම් උදරේ පිම්බෙනවා කියලා. ඒ විදිහට යන්න එපා. ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අවධානය පවත්වන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේ. මෙතනම රඳවගෙන ඉන්න. මෙතනම රඳවගෙන ඉන්නවා. ඉන්නකොට ඔන්න හුස්ම Tamanට තේරෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා. සියුම්ම දැනෙනවා. ඉතින් දැනුවත් භාවයෙන් ඉන්න. රස ඔන්න දැනීම වර්ධනය වෙනවා. දැනුවත් භාවයෙන් ඉන්නවා. ඔන්න ඊට දැනුම ඒ දැනීම තව පොඩ පොඩ අඩු වෙලා යනවා. නොදැනී යනවා. දැන් Tamanට තේරුණා අන්න ආස්වාසය අවසానයි. ඊට පස්සේ තාම ප්‍රස්වාසය පටන් ගත්තේ නැහැ. ඉතින් නැවතිලා ඉන්න. මෙතන හිත පවත්වගෙන ඉන්න. ඊට ඔන්න ප්‍රස්වාසය Tamanට තේරෙනවා අපිටම උණුසුම්ම දැනෙනවා පොඩ්ඩක්. අන්න ඒකේ Tamanට තේරෙනවා මේක තමයි මේ ප්‍රස්වාසයේ මුල හරිය. ඊට හොඳට හිත හිත සතිය පවත්වගෙන ඉන්න. ඉන්නකොට ඔන්න තව තව මේ දැනීම වර්ධනය වෙනවා. වර්ධනය වෙලා Tamanට තේරෙනවා ඒක මේ හරිය තමයි මැද ප්‍රදේශය. ඔන්න ඊළඟට ආයෙත් සියුම් වෙලා නොදැනී යනවා. අපි අවධානය මෙතන පවත්වගෙන ඉන්න අර හුස්මත් එක්ක ආයි එළියට යන්නත් එපා. කෙලින්ම මෙතන තියබා ගැනීම පමණයි කරන්නේ. ඊළඟට ආයි ආස්වාසයක් පටන් ගන්න කලින් අර අවසන් වෙච්ච ප්‍රස්වාසයයි පටන් ගන්න තියෙන ආස්වාසය අතර යම්කිසි හිඩසක් තියෙන්න පුළුවන්. ඒ හිඩසත් බලන්න පුළුවන් Tamanට දැනුවත් වෙන්න. එතනත් මේ අතර මුකුත් අරමුණක් ලෝකට Tamanට දැනෙන්නේ නැහැ. හැබැයි හිත සංසිඳීමෙන් යුක්තව ඒ පරතරයේ ඒ කාල පරිච්ඡේදේ පවත්වාගෙන ඉන්නවා. ඉතින් මේ දේ කරන්න පුළුවන් නම් ඔන්න තව තව හුස්ම සංසිඳෙන්න පටන් ගන්නවා. හොඳයි. අපි ඊට පස්සේ සියහට යනවා. ස්වාමීන් වහන්සේ ඒකේම තව පොඩ්ඩක් තියෙනවා. සතිමත් වීම කියලා. එක අවස්ථාව ලැබුණ විට සබ්දයේ පිළිබඳ අවධානය යොමු කරමි. එය ඇති වූ වහම නැතිවන බව වැටහි. එවිට අනිත්‍ය බව මෙනෙහි කරමි. දෙක ආහාර පාන ගැනීමේදී ආහාරයේ දිවෙහි ස්පර්ශ වූ වහම රස දැනී නොදැනී යන බව වැටහි. එවිටද අනිත්‍ය මෙනෙහි කරමි. බොහෝ ක්‍රියා කරන විට නූලකින් නටවන රූකඩයක් මෙන් සිරුර ක්‍රියා කරන ආකාරය මෙනෙහි කරමි. ඔබ වහන්සේට වහා නිර්වාණ ශක්තිය ම ලැබේවා. හොඳයි. වරදක් නැහැ. ඒ කියන්නේ බලන්න සතිමත් වෙන්න පුළුවන් නම් ඔය හැම තැනදීම ඒක හොඳටම ප්‍රමාණවත්. කියන්නේ අපි මෙතෙන්දී මේ දේවල් තේරුම් ගන්නවා තේරුම් ගැනීමත් එක්ක මේකත් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අර හිතේ නැවත විතර්කයක් අවදි කරන්න ඕනේ අපිට පුළුවන් නම් දිවේ රස දැනෙනවා ඒ රස දැන් ඔන්න මුලින් දැනුණා ඊට පස්සේ නොදැනී ගියා අවධානයෙන් ඉන්න හිතට හිතට සිතුවිලි වලින් එහෙම නැත්නම් මේ කතන්දරයක් තුලින් මේ දේ නොකියුවට හිත හිත තර්කයක් හිතට තර්කයක් නොදුන්නට හිතේ මේ මේ නිරීක්ෂණය හරහාම ලොකු හැටීමක් එනවා. ඒ කියන්නේ භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මෙතන අපි මේ මේ වෙන දේ දිහා බොහොම මධ්‍යස්ත හිතකින් සාවධානයෙන් එක අතකින් බොහොම සැහැල්ලු හිතකින් අවදියෙන් යුක්තව බලන් සිටීමක්. බලන් ඉන්නවා කියන්නේ මේ එතන සිද්ධිය දිහා අපි හොඳට කුතුහලයෙන් බලන් ඉන්නවා නම් මොකද වෙන්නේ කියලා බලන් ඉන්නනම් ආයෙ ඕකෙදී වෙනසක් වුණාම මේක වෙනසක් වුණා වෙනසක් වුණා වෙනසක් වුණා කියලා කියන්න ඕමනා නැහැ. මොකද Tamanට තේරෙනවා යස්පනා අපිට මේ ප්‍රත්‍යක්ෂ දැනෙන දෙයක්. ඒ නිසා එපමණකින් නතර වුණා නම් ඒ සිද්ධ වෙන දේ බොහොම නිදැල්ලේ සිද්ධ වෙන්න අපි ඉඩ දුන්නා වෙනවා. මොකද දැන් අපි මේ දේවල් වටහා ගන්න මේ දේවල් අත්දකින්නේ බොහොම සංසිඳිච්ච සිතකින්. එතෙන්දී අපි නැවතත් මොන මොන හරි හිතන්න ගත්තොත් පොතේ දැනුමක් අරන් මොන හරි එතෙන්ට දාන්න ගත්තොත් අර යන ඒ අපිට ලස්සන්ට දිග හැරෙන පෙළ ගැසෙන ඒ වැටහීම අපි විසින් බාධා කිරීමක් වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ ඒ හැම දෙයක් හැම සංසින්දියක් දිහාම බොහොම නිස්කලංක හිතකින් සංසුන් සිතකින් බලාගෙන ඉන්නවා. නිරීක්ෂණය කරනවා. අවධානයෙන් නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණය කිරීම හරහා අපේ ඇතුළත ප්‍රඥාවක් දියුණු වෙනවා. ඒ ප්‍රඥාව ඒ ප්‍රඥාව තමයි වටින්නේ. මේ ප්‍රඥාව තමයි අපි භාවනාමය නුවණක් වශයෙන් දියුණු වෙන්නේ ටික ටික. ඉතින් අපිට ওই දේ කරන්න පුළුවන් නම් මේ සාර්ථක සාර්ථකව යන්න පුළුවන් ඉස්සරහට. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මා වසර 3ක පමණ කලක සිට භාවනා කටයුතු වල නිරත වෙමි. පසුගිය දිනක පර්යංක භාවනාවේදී යෙදෙන විට දුටු අත්දැකීමක් විස්තර කිරීමට කැමැත්තෙමි. ආනාපානය සුමට වී ගොස් භාවනාව හොඳින් සිදුවන විටක ශරීරය පිරමිඩාකාර ඉටිපන්දමක ආකාරයට දිස්විය. එහි උඩ සිට පහළට වැగిරෙන ස්වභාවයක් දිස්විය. මේ දෙස නොබලා දිගටම භාවනාව කරගෙන ගියේද මෙය ආපෝ ධාතුව බව සිතුනි. මෙය ධර්ම පොතක සඳහන් වී ඇති බවද මතක් විය. වරහන් ඇතුලේ ආපෝ ධාතුව මෙසේ දිස්වන බව. මෙවැන්නක් දුටු විට කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව්. වරදක් නෑ. ඒ කියන්නේ අපි දැන් හොඳට ආනාපාන සතියෙන් එකඟ වෙච්ච හිත පස්සේ අපිට මේ ධාතු ලක්ෂණ මෙනෙහි කිරීම සඳහා වෙන ධාතු ලක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ආනාපාන සතියෙන් පටන් අරගෙන යම් එකඟතාවයක් හදාගෙන ඊළඟට ධාතු මනසිකාරයට හැරෙන්න පුළුවන්. ඒක ඇතම් කෙනෙකුට ස්වාභාවිකවත් ඒ පරිවර්තනය සිද්ධ වෙනවා. ඇතම් කෙනෙකුට මේ මට්ටමට ආවට පස්සේ ඉතින් ගුරු උපදේශක් සහිතව මේ මේ පැත්තට දාන්න පුළුවන්. ඉතින් ස්වාභාවිකවම Tamanට අපේ තුමු ආනාපාණයෙන් හිත එකඟ වුණා, සංසිඳුණා. සංසිඳිච්ච අවස්ථාවේ මේ නාසිකාග්‍රයේ තිබිච්ච සිත දැන් මේ කයට යොමු වුණා. කය දිහා සමස්තයක් වශයෙන් බලන් ඉන්නවා. අපිට යම් තැනක ඔන්න තද ගතියක් දැනෙනවා. මේ තද ගතිය පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඊළඟට යම් තැනක වැగిරෙන ගතියක් තේරෙනවා. ඒ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. එතකොට ඒ හරහා ඉතින් අපිට මේ ධාතුන්ගේ ලක්ෂණ ටික ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙතෙන්ද ඇත්තටම හුඟක් වෙලාවට අපි ඇහැට පේන දර්ශනයක් නෙමෙයි ගන්නෙ. කයට දැනෙන දර්ශනයක්. මේ දෙකේ සෑහෙන වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ආනාපානෙ සංසිඳුනහම ඇතම් කෙනෙකුට විවිධ নানা ප්‍රකාර සංඥා එන්න පටන් ගන්නවා. විවිධාකාර අපි තුමු මැරිච්ච අය පේන්න ගන්නවා නැත්නම් අනාගත දේවල් පේන්න ගන්නවා සම්පූර්ණයෙන්ම අමතක වෙච්ච දේවල් මතක් වෙන්න ගන්නවා කවදාවත් නොදකපු සංඥා එනවා. ඉතින් ඔය වගේ নানা ප්‍රකාර දේවල් සංඥාවන් ඉදිරිපත් වෙන්න පුළුවන්. මේවා ඔක්කොම මේ S2 පියාගත්තාම මනසට පේන දේවල්. මේ එකක්වත් ඔස්සේ යන්න එපා. මෙතන තමයි තවත් අපි අහුවෙන තැනක්. මේ එකම සංඥාවක් ඔස්සේවත් අපි ගියොත් ඔන්න භවනාව සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට යමු වෙන්නේ. නොදන්නා බොරු වලකට තමයි වැටෙන්නේ. නිසා ඒ සංඥාවන් ඔස්සේ නෙමෙයි යන්න තියෙන්නේ. ඒ සංඥාවන් හිමීට බැහැර කරනවා. මේ එකක්වත් මම නෙමෙයි. මේ එකක්වත් මගේ නෙමෙයි. දැන් මම මේ සීලයක් සමාදන් වෙලා ඉන්නේ. මට මොනාපේ වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මේ සංඥාවක් පමණයි. හුදු සංඥාවක් පමණයි කියලා එක බැහැර කරන්න. බැහැර කළා ගන්න වර්තමානයේ නැවත සිත දැනෙන දෙයකට. අපි තුමු ආනාපාන සතියේ නම් හිතේ හිත එකඟ වෙලා තියෙනවා නම් ඔය සංඥාවෙන් හිත අයින් කළා නැවතත් ආනාපාන සතියටම ගන්න. ඊළඟට හොඳට කය බලබලා නම් හිතේ ඒ කයේ දැනෙන දෙයකටම ගන්න. වේදනාවක් නම් බලබලා හිතේ වේදනාවකටම ගන්න. මේ විදිහට අපිට අර පෙනෙන සංඥාවන් වලින් අත මිදෙන්න පුළුවන්. මම හිතන්නේ එච්චරයි ප්‍රශ්නේ. තව එක් ප්‍රශ්න. හොඳයි. පර්යංක භාවනාව මා භාවනාව යම් මට්ටමකට ප්‍රගුණ කර ඇති බැවින් භාවනාවේ අත්දැකීම් ලිවීම අනිකුත් යෝගාවචරයන්ට අවඩක් සිදුවේ යන අදහස නිසා නොලියමි. ගැටලුව දිගින් දිගටම විශේෂයෙන් භාවනාවේ යෙදී නොසිටියත් යම් සමාධියක පසුවන බැවින් පර්යංකයේදී ඕදාරික ආස්වාසය ග්‍රහණය නොවේ. සමාධිය නැන්වීම සඳහා 1 ඇති වී ඇති සමාධිය 2 ප්‍රීතිය 3 යම් මට්ටමකට සියුම් වී ඇති ආස්වාසය 4 ආලෝක නිමිති අනිමිත්ත වැනි අංග වලින් කුමක් භාවිතා කිරීම වඩා සුදුසුදැයි පැහැදිලි කර දෙන්න. වරහන් ඇතුලේ ඊයේ දේශනාවේ උපදේශ පරිදි ආස්වාස පස්වාස පහුරු නොගා දෙක වෙන ප්‍රශ්නයක්ද නෑ ආනාපානය අවසන් කොටසේදී හුස්ම හිරවීමකට ලක්වන බැවින් ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව ගෞරවයෙන් දන්වා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපිට හොඳයි අපිට ආනාපාන සතිය ඔස්සේමත් යන්න පුළුවන් ඒ පිළිබඳව එහෙම ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තිනවා අපි තුමු කෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ හොඳට ආනාපාන සතියෙම කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට අපි තුමු හොඳට හිත සංසිඳෙනවා, ආනාපානය සංසිඳෙනවා, සංසිඳෙන්න ඉඩ දෙනවා. පසම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට සංසිඳුණා. දැන් අපි තුමු පෙනෙන්නේ නැති තරම්, දැනෙන්නේ නැති තරම්. දැන් මේ මේ මට්ටමින් එහාට යන්න නම් ආනාපාන සතිය ඔස්සේම නම් යන්න යන්න කියන්නේ ලොකු කැමැත්තක් තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් සැනසille, ඔහොම නැවතිල්ලේ සංසුන්ව ඉන්නවා. ඉන්නකොට අපි තේරෙනවා මේ කය ඉස්සල්ල තරම් ලොකු බරක් නැහැ. කයට ලොකු සැහැල්ලුවක් තියෙනවා. හිතෙත් සැහැන්න සැහැල්ලුවක් තියෙනවා. ඊට හිතේ අර කලින් තිබිච්ච තරම් ලොකු දොම්නස් ස්වභාවයක් නැත්තම් පෙළන ස්වභාවයක්, රළු ස්වභාවයක් නැහැ. හිතේ තියෙන බොහොම සැහැල්ලු ස්වභාවයක්. ඉතින් මේක අපිට බලන්න පුළුවන් වේදනාවක මුහුණුවරින්. ඒ කියන්නේ කයේ සැහැල්ලුව අපිට දැනෙනවා. හිතට දැනෙන ඒ සුවය තේරෙනවා. තේරෙන දෙයක්. සොම්නසක් තියෙන්නේ. දැන් මේක මේ සොම්නස මේ දැනෙන සුවය අපිට වේදනාවක මුහුණුවරින් බලන්න පුළුවන්. දැන් අපි ආනාපානයේ තිබිච්ච හිත දැන් ඔන්න මේ කයට හිතට දැනෙන ඒ සැහැල්ලුවට මාරු කරගත්තා. දැන් එතකොට කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවට දාන්න පුළුවන්. එතකොට දැන් මේ දැනෙන සැහැල්ලුව හොඳට හිතින් බලාගෙන ඉන්නවා. කය පුරා දැනෙනවා ඊළඟට හිතෙත් බොහොම සැහැල්ලුවක් තේනවා. ඒ දිහා බොහොම සංසුන්ව බලාගෙන ඉන්නවා. එතකොට මේ වේදනාවේ ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. අපි තුමු ඒක ටිකක් තව වර්ධනය වෙනවා. තව වෙලාවක ඒක ටිකක් අඩු වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේකේ දැනිච්ච සොම්නස් ස්වභාවය ටිකක් රළු ස්වභාවයකට පෙරලෙනවා, ටිකක් දොම්නස් ස්වභාවයකට පෙරලෙනවා. නැත්නම් කයේ යම් යම් තැන්වල වේදනාවන් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයක් පිළිබඳවම දැනුවත් වෙනවා. දැනුවත් වෙලා මේවා ගැනත් ලොකු මගේ කරගන්න යන්නේ මේවා පිළිබඳව ලොකු අපිටම සැප වේදනාවක් දැනුණා කියලා ඒකට කැමති වෙලා ඒක තව පුළුවන් තරම් පවත්වන්න ඕනේ කියලා ඒකට ලොල් වීමකින් යන්නෙත් නෑ. මේව සම්බන්ධයෙන් එක්තරා අන්දමක මධ්‍යස්ත භාවයකින් එක්තරා අන්දමක දුරස්ත භාවයකින් ඒ පිළිබඳව දැනුවත් වෙනවා. එහෙම දැනුවත් වෙගෙන යනකොට මේ මේක ඉතින් ඇත්තටම කරන්න පුළුවන් ටිකක් අර කායानुපස්සනා මට්ටමේ සෑහෙන්න ගිය කෙනෙකුට. මොකද සතියේ දියුණු වුණාම තමයි අපිට මේ අරමුණකුයි සිතයි පිළිබඳව යම් වැටහීමක් එන්නේ. ඉතින් අපි ටිකක් ආධුනික කට්ටියට තේරෙන්නත් එක කියනවා නම් දැන් අපේ හිතට নানা ප්‍රකාර අරමුණු වෙනවා. ඉතින් අපි හිතන් ඉන්නේ මේ ඔක්කොම මගේ කියලානේ. අපි හිතන් ඉන්නේ මේ ඔක්කොම අරමුණු ටිකට මම වග කියන්න ඕනේ. මේ සිතුවිලි හැම එකකටම මම වග කියන්න ඕනේ. මේ සිතුවිලි ඔස්සේ මම ක්‍රියාත්මක විය යුතුයි. මොකද මේ හිතට එන සිතුවිලි. හිතට එන සිතුවිලි මගේ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙවි ගත කරන ජීවිතයක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් අපි මේ භාවනාවකදී අපි ඒක සම්පූර්ණයෙන් පැත්තක දාලා අපි දැන් මේ අපි තුමු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. දැන් මේ හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. මේක දැනුවත් වෙවි ඉන්න අතරෙත් සිතුවිලි එනවා. දැන් අපි සිතුවිලි වලට යන්න දීලා සිතුවිලි බැහැර කළා නැවතත් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙම ඉන්නේ. එතකොට දැන් යමක් තේරුම් ගන්න පුළුවන්. දැන් අර අපි කලින් මගේ කරගත්ත සිතුවිලිම වගේ තමයි දැන් මේ දැනුත් එන්නේ. හැබැයි දැන් ඒවා මගේ කරගන්න යන්නේ දැන් ඒවා ඔක්කොම නිකන් බැහැර කරනවා. එක්කෝ අතීත අතීත කියලා මතකයක් මතකයක් කියලා බැහැර කරනවා. නැත්තම් බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් කියලා බැහැර කරනවා. මොකක් හරි වචනයක් ඕනනම් පාවිච්චි කරලා බැහැර කරනවා. බැහැර කළා නැවතත් මේ දැනෙන දෙයකට ගන්නවා. එතකොට මෙතෙන්දී අපිට තේරෙනවා මෙතන මේ ආනාපානයේ අපිට හුස්ම රැල්ල ආස්වාසයක් ප්‍රස්වාසයක් පාසා මෙතන යම්කිසි දැනීමක් තේනවා. ශලුව අපි දුන ඇතිල්ලෙනවා වගේ තේරෙනවා. එතකොට මේ ඇතිල්ලීම කියන එක අරමුණක් වශයෙන් උත් ඒක දැන ගැනීම තවත් දැනගන්නා ස්වභාවයක් වශයෙන් උත් ඔන්න අපිට මේක දෙකට කරලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඕවැය තව ටිකක් එහාට යන්න යන්න තමයි මේ අරමුණකින් අරමුණෙන් හිත බැහැර කරගෙන මේ දෙක දෙකක් විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන් ශක්තියක් ඔන්න අපි තුල ගොඩනැගෙන්නේ. එහෙම ශක්තිය ගොඩනැගුණාට පස්සේ තමයි අන්න කරේ වේදනාවක් දැනුණත් ඒ වේදනාවෙන් අයින් වෙලා වේදනාවත් නිකන් මේ අනුන්ගේ දෙයක්. ඒකත් මේ හේතුන් නිසා හටගත්ත දෙයක්. කොයි වෙලාවෙ නැති වෙනවද දන්නේ කොයි වෙලාවෙ වෙනස් වෙනවද දන්නේ නැහැ කියලා අන්න පොඩ්ඩක් අයින් වෙලා ඒ වේදනාවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඉතින් අපිට මේක දිගට විස්තර කරන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා පුළුවන් නම් තමන්ගේ කෙටියෙන් හරි ඉදිරිපත් කරන්න මෙතන නමක් ගමක් සඳහන් නොවුනට කමක් නැහැ. අනිත් එක තමන් ඉස්සරහට ඇවිල්ලා ඉදිරිපත් වෙන්න අකමැති නම් ඒකත් ඕකේ ලියන්න. එතකොට අපිට හැබැයි විස්තර සහිතව තමන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. එතකොට පුළුවන් යම් ශක්තිපමණින් උදව්වක් මේ මඟ පෙන්වීමක් කරන්න. මොකද කියන්නේ ඇත්තටම මේ භාවනා වැඩසටහන් වලට එක එක මට්ටම් වල යෝගීන් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමන් ඒ කියන්නේ යම් අපිටම කෙනෙක් හිතනවා නම් සෑහෙන දියුණු මට්ටමක ඉන්නවා කියලා මං හිතන්නේ ඒක අනිත් අයට බාධාවක් වෙයි කියලා. මොකද මේකේ හුඟක් දෙනෙක් ඉතින් අර ඒ වගේ දියුණු මට්ටමක කෙනෙක් ඉන්නවාය කියලා දැනගැනීම එයාටත් ලොකු ධෛර්යයක් වෙනවා. මොකද අද කාලේ ඒ වගේ භවනාවක් වඩලා සෑහෙන ඒ වෙනුවෙන් කැප වෙලා කෙනෙක් යමක් ලියලා තිනවා දකින්නකොටත් ලොකු සතුටක් අනිත් අයටත් ඇති වෙනවා මේක මේ අද කාලෙදිත් කරන්න පුළුවන් දෙයක් අපිත් මේක යෙදුණා නම් අනිවාර්යෙන් ප්‍රතිඵල අදටත් වළංගුයි කියලා ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න. මෙතෙන්දී අපිට තනි තනිව හම් වෙලා මේ භවනා කමටහන් කතා කරන්න හැකියාවක් නැහැ. නිසා තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න, නිර්නාමිකව ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් එහෙම කරන්න. හැබැයි මෙතෙන්දී එහෙම බලාපොරොත්තුවක් නැහැ. මෙතෙන්දී අපිට පුළුවන් නම් විවෘත වෙන්න. විශේෂයෙන් ප්‍රශ්න නගද්දී ඒකට ඉදිරිපත් වෙලා උත්තර දෙන්න. මොකද මේ අපි ඔක්කොම එකට යන ගමනක් තියෙන්නේ. මෙතන මොකක්වත් අපිට වසන් කරගෙන යන්න තරම් දෙයක් නැහැ. ඒ නිසා මම ආරාධනා කරනවා තමන්ගේ තියෙන භාවනා ගැටලු ඉදිරිපත් කරන්න. එතකොට අපිට මේ වැඩමුළුවෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. විශේෂයෙන් ඉතින් අද ප්‍රශ්න යොමු වෙලා තියෙනවා බොහොම අඩුයි. මෙතන භාවනාවටම අපි යෙදෙනවා නම් අපිට ප්‍රශ්න මතුවෙනවා. ඉතින් තාම ඉතින් ආරම්භක දවස නිසා ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඒ නිසා තමන් භාවනාව කරගෙන යන්න ඒ උපදෙස් අනුව කටයුත්තේ යෙදෙන්න යෙදෙනකොට යම් යම් ගැටලු සහගත තැන් තමන්ට මතුවෙන්න පුළුවන්. ඒවා අවංකව ඉදිරිපත් කරන්න. ඔහේ කියලා දාන්න. මොකද මේ ඒ අපි අතර ඒ සාකච්ඡාව සිද්ධ නොවි ඉස්සරහට යන්න හරි අමාරුයි. සමහරවිට අපි හිතාගත්ත දේ නෙමෙයි එතෙන්දි කරන්න තියෙන්නේ. සමහරවිට මේ sannivedanaya හරියට සිද්ධ වුණේ නැත්නම් ඉස්සරහට යන්න හරි අමාරුයි. අපිට දැනෙන දේ ඉදිරිපත් කිරීමත් භවනාවේ ලොකු කොටසක්. ඒක සාමාන්‍ය කමඨහන් සුද්ධ කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් කමඨහන් වාර්තා වශයෙන්ම ඉදිරිපත් කරනවා. එතන තමන් මේ කරගෙන යන කටයුත්තේ යෙදিলা ඒ තමන්ට දැනිච්ච දේ අවංකව දැනිච්ච දේ ලියන්න. ලියලා එතකොට ඒ දේ සාකච්ඡා කරනවා නම් තව ඉස්සරහට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ සක්මන් භාවනා ගැන කියලා. හොඳයි හොඳයි. සක්මන් භාවනාව ඉහළ මළුවේත් ලනුපැදුරෙත් විටින් විට භාවනාවේ යෙදුණෙමි. හිත හොඳින් එකඟ කරගත හැක. ගැටලුව හොඳින් හිත එකඟ කිරීමේදී අරමුණින් සක්මන් භාවනාවේ යෙදෙන විට පතුල් විශාල වූ වාසේ හැඟී ගොස් මාගේ උස අඩු අඩුසේ දැනි ඇතිවන සමාධිය සමග ගමන් කිරීමට අපහසු වේ. හොඳ අවධානයෙන් ගමන් කරන වට එක දෙකකදී මෙය සිදුවේ. එසේ එක එසේ ඇතිවන අපහසුතාවය මගහැර ඉදිරියට යන්නේ කෙසේද? දෙක භාවනාව විදර්ශනාවක් ලෙස දියුණු කිරීම පිණිස මෙම අවස්ථාවෙන් ඉදිරියට සිටිය යුතු අවධානය යොමු කළ යුතුද? යුතු කොටස් පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. හොඳයි. සක්මන් භාවනාවේදී තින් අර මම කලිනුත් මතක් කළා අපි බලාපොරොත්තු වෙන්නේ ටිකක් එහාට යනකොට මේ අපි වම දකුණ කියලා ඒ පනවගත්ත සම්මුති අරමුණට වඩා හොඳට මේ දැනෙන දෙයක් එක්ක හිත පැවැත්වීම. එතකොට අපි පාදයක් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙද්දී මේ එළියේ තියෙන ධාතුන් සහ මේ අභ්‍යන්තරයේ තියෙන කයේ තියෙන ධාතුන් ගැටීම නිසා යම්කිසි දැනීම් රාශියක් පහළ වෙනවා. එතකොට මේ ඒ අපි තුමු විශේෂයෙන් ධාතු මනසිකාරයේ මුහුණුවරින් බලද්දී එතකොට අපි තුමු මේ තද ගතියක් තේරෙනවා. උණුසුම් ගතියක් තේරෙනවා, සිසිල් ගතියක් තේරෙනවා. මේ විදිහට අර ඒ ලක්ෂණ ටිකත් එක්ක මුලින් ඉන්න අවශ්‍යයි. හොඳට නිමිති ගැනීමක් මුලදී අවශ්‍යයි. හොඳට ඒ නිසා බලන්න Taman දැන් ඉස්සෙල්ලා නම් ඔන්න වම දකුණ කියලා ගියේ ලොකු යමක් තේරුන්නේ නැහැ. යන්තම් අර හිත පිට යන එක වළක්වගත්ත එක විතරයි කලේ. පස්සේ ටිකක් ඕක හිතත් ඔන්න දැන් හොඳට එකලස් වෙනවා. කටයුත්තේ යෙදෙනවා. ඒ යෙදෙද්දී අපි ඊට වඩා පොඩ්ඩක් බලනවා මේකේ මමට මොනවද තව දැනෙන්නේ. මොකද තද ගතියක් දැනෙනවා. තව තැනක ඔන්න බුරුල් ගතියක් තේරෙනවා. තව තැනක උණුසුම් ගතියක් තේරෙනවා. තව තැනක නිකන් සිනිඳු ගතියක් තේරෙනවා. තව තැනක තෙත් ගතියක් තේරෙනවා. සමහරවට පාදයේ උසවනකොට සැහැල්ලු ගතියක් තේරෙනවා. නැත්නම් බර ගතියක් තේරෙනවා. ඔන්න ඒ වගේ අර මේ මූල ලක්ෂණ වලින් තමයි ඊට පස්සේ අපිට ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඒ මූල ලක්ෂණ හොඳින් තේරුම් ගන්නේ නැතුව ඉන් එහාට යන්න බෑ. ඒක මේ ඔය සයාඩෝ වූ පඬිතු ස්වාමීන් වහන්සේම ඍජුවම ප්‍රකාශ කරනවා. අවශ්‍ය නම් කියවලා බලන්න පුළුවන් යෝගාවචර මාර්ගෝපදේශනය කියලා උන්වහන්සේගේ මේ පොතක් පවා අච්චු ගහලා තියෙනවා. ඒකෙන් උන්වහන්සේ ඍජුවම ප්‍රකාශ කරනවා මේ විදිහට අර ධාතුන්ගේ පෞද්ගලික ලක්ෂණ හොඳට අපිට වටහා ගන්න තාක්, ඒ තේරෙන තාක් ඊළඟට පොදු ලක්ෂණ වශයෙන් කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ලක්ෂණයන් වලට හිත ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් යන්නේ නැහැ. ඒ නිසා අපි එකපාරටම ලොකු දේවල් කරන්න යන්න කලින් මේ ධාතුන්ගේ මූල ලක්ෂණ මොනවද කියන එක හොඳට ඒවත් එක්කම ඉඳිමින් ඒවත් එක්ක හොඳට විස්තර බලමින් යා යුතු වෙනවා. නිසා ඒ සඳහා උත්සාහත් වෙන්න ඒක අතිශය වැදගත්. නිසා එකපාරටම අපිට මේක මේ බලෙන් මෙහෙවන්න පුළුවන් හැකියාවක් නැහැ. කියන අපිට මේක ඉක්මනට කරගත යුතුයි මේ මේ දවස් 10න් ඔක්කොම කරගන්න ඕනේ කියලා එහෙම්මම කරන්න අමාරුයි. හැබැයි වීරවන්තව වැඩේ කරන්න කරන යද්දී බලන්න මේ හිත කියන්නේ ස්වාභාවිකවම නිදැල්ලේ මේක වැඩෙන්න ඕන. අපි දැන් පුංචි ගහක් තියෙනවා නම් ඒ ගහ අපිට උමනාව තියුණාට ඉක්මනට මේකෙන් පළදාවක් ගන්න ඒක අවශ්‍ය කාලය ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ හිතටත් ඒ අවශ්‍ය සෑහෙන කාලයක් උවමනයි මේක ස්වාභාවිකව හිතේ වැඩෙන්න. ඉතින් ඒ සඳහා අපිට තියෙන්නේ අනුග්‍රහ කරන එක. පුළුවන් තරම් අනිකුත් දේවල් වලින් හිත ආරක්ෂා කරගෙන. ඒ කියන්නේ බාහිරට යන දේවල් වලින් නැත්තම් හිතට එන විසභාග අරමුණු වලින් ඕවැන් හිත ආරක්ෂා කරගෙන මේකට වැඩෙන්න ඕන පරිසරය සකස් කරලා දෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට එයා ස්වාභාවිකව වැඩෙන්න ගන්නවා. ඉතින් අපි ඊට පස්සේ ඉතින් දැන් ඉස්සරහට කතා කරමු. මම ආරාධනා කරනවා හෙට ටිකක් තමන් භාවනාවේ යෙදিলা. ඔව්. ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් වෙන්න කැමතියි. ඔව්. කවුරු හරි කාට හරි දැන් මීට වඩා දැන් අපිට ලිඛිතව ලැබිලා තියෙන ප්‍රශ්න මෙපමණයි. කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මම ආරාධනා කරනවා ඉදිරිපත් කරන්න කියලා. ඔව්. තව එක්කෙනෙක් ඉදිරිපත්. ඉදිරිපත් කරපු කෙනෙක්. හා කමන්නේ පොඩ්ඩක් එක්කෙනෙක් ඉන්න. ඔව්. හොඳයි තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අරමුණේ ඉඳලා ටික වෙලාවකින් හිස් තැනට වැටුනහම කොට සමහරලාට ගොඩක් වෙලක් ඉන්නවා ආයේ පොඩි වෙලාවක් ඉන්න සමහරට ගොඩක් වෙලා ඉන්න හැම හැම වෙලාවෙම හිස් තැනට හිස් තැනට හිස් තැනටම යනවා ඊට පස්සේ අදිසි මට හිතුණාම මම කරන්නේ ශරීරයට හිත දානවා දැන් කකුල් දෙකේ තියෙන තද රස්නිය යටිපතුල් වල දැන එතන තිබ්බත් හිත එතන ඉන්නේ ආයි අරමුණට පැනලා අරමුණත් ඉක්මනට හිස්තැනටමයි යන්නේ. මට දැනගන්න ඕනේ හිස්තැනේ ඉඳීම නිසා නිවන කොච්චරක් දුරට අස්ත උපනිශ්‍රේ වෙනවද? ඒක මට ලාභයක්ද? ඉක්ම ලාභ කොච්චරක් ගන්න පුළුවන් මේක? <laughs> ඒ කියන්නේ වංහානි ලාභ කියන්නේ එහෙම නෙමෙයි නිවනට ගොඩක් උපනිශ්‍රේ වෙන හැටි ඒ පිළිබඳ විස්තරයක් කරුණාවෙන් කිය කෘතවේදී වෙන ඔබ වහන්සේ ගැන කියනවා. අද ටිකක් හැබැයි එක පාටම අපි ගැඹුරු කාරණේට අත දාන්න යන්නේ. ටිකක් එහාට තව දවසක් ගිහිල්ලා කතා කරමුද ඔය සම්බන්ධයෙන්. මේ කෙටියෙන් කියන්නම්. කෙටියෙන් කියන්න මොකද අපි පොඩ්ඩක් ආධුනික කට්ටියත් ඉන්න හින්දා කට්ටිය ටිකක් අර ඔක්කොම ටික එකතු වුණාට පස්සේ ටිකක් ගැඹුරට යන එක වටිනවා කියලා මට හිතෙනවා. නැත්තම් කට්ටිය බය වෙනවා කියන්න ගියාම. ඉතින් ඒ ඔතෙන්ද ඉතින් දැන් අරමුණ දැන් අපි මුලින් දිනු කරන්නේ අරමුණක් සහිත සතියක්. පස්සේ ටික ටික හිත දිනු වෙවි යනකොට සතිය වැඩි වැඩි යනකොට සමාධි ලක්ෂණය ප්‍රඥාව ටික ටික දිනු වෙගෙන යනකොට ඔන්න හිතට හැකියාවක් එනවා එක අතකින් අර ත්‍රිලක්ෂණය වැටහීම හරහාම හිත ටික ටික ඔන්න අරමුණෙන් බැහැර වෙන්න පටන් ගන්නවා. ඒ බැහැර වෙන්න පටන් ගත්තට පස්සේ තමයි අපිට ලොකු සැහැල්ලුවක් දැනෙනවා සමහරලාට ඔන්න අරමුණට බහින් නැති ගතියක් බැස්සත් ඉක්මනට එළියට එන ගතියක් තේරෙනවා. ඒක තමයි දැන් ඔය වෙලා තියෙන අරමුණට දානවා. දැම්මට අරමුණේ හිත ඉන්නේ නැහැ. අරමුණේ හිත රැඳෙන්නේ නැහැ. එළියට එනවා එළියට ඇවිල්ලා වෙන අරමුණක් ගන්නෙත් නැහැ. එහෙම නේද වෙන්නේ? ඒ කියන්නේ දැන් මොනවා හරි එකකට අපි දානවා බලෙන්. දැම්මට ඒකේ ආ රසයක් අත්දකින්නේ නැහැ. එයා එකෙන් එළියට එනවා. එළිය ඇවිල්ලා නිදැල්ලේ ඉන්න දැන් උත්සාහත් වෙනවා. අපි එතෙන්දී බලෙන් මේක දදා ගියොත් මේ අරමුණට ඒක වැරදි. ඔව්. මෙතෙන්දී අපි පුළුවන් තරම් දැන් ටික ටික හිත හිත උත්සාහත් වෙන්නේ අරමුණු වලින් තොරව දැන් ඉන්නයි උත්සාහත් වෙන්නේ. අපේ අපිටත් උවමනා වෙන්නේ ඊට පස්සේ දැන් මෙයාට අරමුණු වලින් තොරව ඉන්නම අවකාශය සකස් කරලා දෙන්නයි තියෙන්නේ. ඉතින් එයාම ගියොත් ප්‍රශ්නයක් නැහැ. එයාම අරමුණකට ගියොත් ඉන්න දෙනවා. දැන් අපිටම මෙහෙම කටයුත්ත අපිටම යා අපි ඉන්නවා දැන් ඔන්න හිස් තැනක ඉන්නවා. එහෙම ඉන්නකොට හිතටම ඔන්න මොන හරි සිතුවිලි ටිකක් එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ නේ යාමනේ ආවේ. ඒගොල්ලොමයි ආවේ. එතකොට හැබැයි දැන් මෙතෙන්දිත් එක පැත්තක් තමයි මේ ආපොසිතුවේ වලට රැවටෙන්න පුළුවන් ඒවා ග්‍රහණය කරන්න පුළුවන් රාගයක් නම් ඒකට ඇලෙන්න පුළුවන් දේශයක් නම් ඒකත් එක්ක ගැටෙන්න පුළුවන් තාමත් ඔන්න කතාවකට යනවා හැබැයි දැන් ටික ටික අපිට කරන්න තියෙන්නේ අපි දැන් අර හොඳට සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේ ගිහිල්ලා අතරමං වෙලා ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඔන්න ආ අපි තුමු තප්පරෙන් දෙකෙන් එන්න පුළුවන් ආපහු. තේරෙනට ගලා මෙන්න දැන් රාගයක් ඇවිල්ලා තියෙනවා. හොඳ ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා. තේරුම් ගත්තා නම් තේරුම් ගත්ත පමණින් දැන් මේ අවස්ථාවේ සෑහෙන සතිය දියුණුයි. සෑහෙන සතිය දියුණුයි. තේරුම් ගැනීමෙන්ම ඒ අරමුණට ඒ ආපු රාගයට නැත්නම් ද්වේෂයට අපේ පැත්තෙන් රුකුලක් නොලැබීම නිසා අපේ පැත්තෙන් අනුග්‍රහයක් නොලැබීම නිසා ඒක බොඳ වෙලා ෂේ වෙලා යනවා. නැවතත් අර සුපුරුදු උපේක්ෂාවට සුපුරුදු හිස්තැනට හිත එනවා. ඒක තමයි දිගට යන්න තියෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ චිත්තානුපසනාව මට්ටමේදී කියන්නේ. සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. නැත්නම් විතරාගං චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. එපමණයි. ඉතින් පුළුවන් තරම් හිත දැන් නිස්කලංක කරන්න, විවේක කරන්න, බොහොම සංසුන්ව හිතට ඉන්න දෙන්න තමයි අපි මේ මේ අපේ පැත්තෙන් අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැතුව අපි මේකේ ලොකු මොනහරි හිතවන්න ගියොත් මේ දෙකත් එක්ක, يعني දැන් අපි මේක දැනෙච්ච දේවල් ගැන තර්ක කරන්න යනවා. සම්පූර්ණ වැරදි. ඒව නෙමෙයි බොහොම එන දේ හැම අතහැරලා දැම්මා. ඊට නැවතත් නිස්කලංක වෙන්න ඉඩ දුන්නා. ආයෙත් අපි බොහොම නිස්කලංකව ඉන්නවා මේ නිශ්ශබ්දව සංසුන්ව හරිම සරල චිත්ත මට්ටමක් තියෙන. ඒ සරල සරල සතිය, සරල අවධානය පවත්තමින් ඉන්නවා. එහෙම ඉන්නකොට ඔන්න ආයෙ සතිල්ලක් එනවා. තේරුම් ගන්නවා මොකද්ද මේ ආවේ. තේරුම් ගත්තා නම් අපි අහුුනේ නැත්තම් එයා හැමම යනවා. ආයෙත් අර විදිහට ඉන්නවා. ඒකම කාලයක් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්දී අපේ අරමුණු වල මුලා නොවි ඉන්න තාක් අර හිස්තැනේ ටික ටික යන්න පුළුවන් කාල පරිච්ඡේදය වැඩි වෙනවා. මුලදී අපිට විනාඩි 10ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 15ක් ඉන්න පුළුවන් ඊට පස්සේ විනාඩි 30ක් ඉන්න පුළුවන් ඒ වගේ ඉන්න පුළුවන් තත්ත්වෙ එන්න එන්න හැදෙනවා ඒ ඒ විදිහට තමයි යන්න තියෙන්නේ ඔව් ස්වාමීන් වහන්සේ එතකොට දැන් දැන් සමහරක් වෙලාවට අරමුණු නිකන් පොකුරු පොකුරු වගේ එනවා සමහරක් වෙලාවට තික මන් දන්නේ නැති සමහරට ඒක මට නිකන් බලලා එන්න ඕනේ වගේ නිකන් ගියාම පොඩ්ඩක් ඉතින් එතන හාරවසන ගතියක් එනවා. ඊට පස්සේ ආයෙ හිතනවා දැන් මේ මම ඒක ඇහැවි ස්තනේ ඉඳීම වටිනවද කියලා දැන් මට මේක විදර්ශනාවට හරවන්න ඕනද නැත්නම් නිවනට කොච්චර උපනිශ්‍රේ වෙනවද කියන එකෙන් හින්දායි. අර අරමුණු එන එක මට නවත්ත ගන්න ඕන නම් මම කරන්නේ එකපාරටම හිත අද කරලා තියන් ඉන්නවා. නෑ කර්මස්ථානෙටම ආයෙ ගන්නවා. අරගත්තත් එයා දුරින් නිකන් ඉන්නවා වගේ පොකට තේරෙනවා. ආයෙ හිත ටක් ගාලා කොහොම හරි නිකන් ආයෙ හිස්තැනට වැටෙන්න බලපගමන් එනවා. එනවා. හරි. එනවා. එතකොට ඒ හිස්තැනේ ඉඳීම සුමාන්නාසික කියන විදිහට ඒක නිවනට කොච්චර උපනිශ්‍රය වෙනවද? ඒ කියන්නේ උපනිශ්‍රයක් හොඳටම තියෙනවා කියන එක දැන් මට තේරෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි දැන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපේ හිතේ කෙලෙස් ටික ටික ටික ප්‍රහාණය කර ගැනීම. අපි බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවන අපි ගිහිල්ලා මැරිලා උපදින තැනක් නෙමෙයි. ඊනාට අපි මෙතන ඉඳලා යන ලොකු නිකන් අමුතු තැනක් නෙමෙයි. අපේම හිත අපේ මේ හිත දැවෙන්නේ මේ කෙලෙස් නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පහාන සංඥාවක් කතා කරනවානේ. මේ හිතට එනවා රාග අරමුණු, ඒ රාග අරමුණු ටික බැහැර කරා නම් මේ හිතේ තියෙන ස්වාභාවික ඒ නිස්කලංක නිකෙලස් මට්ටමට හිතට එන්න අවකාශය තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කෙලෙසුන්ගෙන් දැවීම අඩු කරගත්ත අඩු කරගෙන අඩු කරගෙන යන යන්න තමයි තියෙන්නේ අපිට ටික ටික. හැබැයි ඉතින් අපේ තියෙන ආශ්‍රවයන් අනුසය අනුසය ධර්මයන් තියෙන තාක් මේවා එනවා. අපි ඉතින් අපි ගැන බොහොම අවංකව තාම මේවා තියෙනවා. තාම මේ කුණු කන්දල් මගේ යට හිතේ තියෙනවා. නිසා තාම මේවා එනවා කියලා නිකන් අර එකාතකින් බොහොම පොළවට බැහැලා. අපි ගැනම සම්පූර්ණ නිකන් බොහොම අවංකව තක්සේරුවක් ඇති කරගන්න තාම මේවා තියෙනවා. හැබැයි මම දන්නවා ක්‍රමේ දැන්. කියලා තමන් ගැන එහෙම වැටහීමක් ඇති කරගෙන මේවට එන්න දෙනවා හැබැයි යන්නත් දෙනවා. දැන් අලුතෙන් අපි එකතු කරන්නේ මේකට. අපි කොටස් 10ක් ආවනම් අපි මේක 15ක් කරන්න යන්නේ අපේ අතින් දාලා. 10 10 විදිහටම යන්න දෙනවා. ආයෙ ඔන්න තව පහක් එනවා. ඒ පහත් ආපු විදිහටම යනවා. ඉතින් අර දැන් මෙතන එක එක විදිහට විදර්ශනා මොහුනුවරකින් ගන්න පුළුවන්. එකක් තමයි මේ එන කොයි දේත් යනවා කියන එක. ඒක එක පැත්තක්. එතකොට තියෙන්නේ අනිත්‍ය පැත්තක් තේරෙන්නේ. ඒ කියන්නේ මේවා එකක්වත් මගේ නෙමෙයි. එතකොට එක පැත්තකින් මේක අනාත්ම පැත්තක් තේරෙනවා මේ එකක්වත් මේ මම එන්න කියලා ආපු දේවල් නෙමෙයි. මේවා මේ බාහිර දේවල් අනුන්ගේ දේවල් කියලා ඔන්න ඒක පැත්තකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඔක්කොම ඇවිල්ලා නොහේ යනවා නිරුද්ධ වීමක් තියෙන. නැතිවීමක් තියෙන. එතන මේ නිරෝධයක් නැත්නම් නැතිවීමක් සංඥාවෙන් ගන්න පුළුවන්. නැත්නම් අර ඕන්නම් මේකේ පොඩ්ඩක් අර කරා වගේ චුට්ටක් හාරවස්සලා බැලුවාම මේ ඇතුලේ ආපු ආපු දේහේ ඇතුලේ එක්ක තණ්හාවක් තියෙනවා එක්ක මාන්නයක් තියෙනවා එක්ක මම කරගත්ත දිට්ඨියක් තියෙනවා ඔය වගේ මොනවා මොන හරි අපේ හිතේ තියෙන යම්කිසි ආශ්‍රව ධර්මයක, අනුසය ධර්මයක සේයාවන් ඒකේ තියෙනවා. ඒක අපි චුට්ටක් අර හාර අවසර තේරුණා තේරුම් ගත්තා නම් අන්න එතනත් අන්න ප්‍රඥා මුහුණුවරකින් හිත වැඩෙනවා. අපි ඒක තේරුම් ගන්න තේරුම් ගන්න අපි ඒවට අහු වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. අපි මොකද දැන් අපි දන්නවනම් මේ එන්නේ යකෙක් කියලා. අපි ගේ ඇතුළට ගන්නෙ නැහනේ. අන්න ඒ වගේ තමයි. දැන් පොඩ්ඩක් ඉතින් ආවට පස්සේ තේරුම් ගන්නවා. මෙයා ඉන්නේ මෙන්න මෙයා. මේ මේක ඇවිල්ලා තින්නේ මෙන්න මේ හේතුව නිසා. කියලා පොඩ්ඩක් අර හේතු මුහුණුවරකින් මේක තේරුම් ගත්තනම් අන්න ඊළඟ පාරේ ඒගොල්ලෝ එනකොට අපි නැස්ති පිට ඉන්නේ. අපේ අපිව රවට්ටන්න හැකියාවක් නැහැ දැන් ඊළඟට. එහෙම අර අපේ හිතේ ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න අර එන සිතුවිලි වලට අපිව තවදුරටත් ඒවා තුළ මුලා කරන්න තියෙන ශක්තිය අඩු වීම හරහා ඔන්න ඒගොල්ලොත් බැහැරින්ම යනවා. ඉතින් ওই වගේ ගමනක් තමයි තියෙන්නේ. ස්වාමී ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරනකොට ඒක සතියෙන් කරන සමහරට හිත පිට යන ගියත් ඒක නැවත එනවා. මේ සමහරක් වෙලාවට අත් දෙක මං කෙලින් තියලා ඇවිදින්නේ මේ නෑ දැන් පුළුවන් තරම් සැහැල්ලුවෙන් සක්මන් කරන්න. දැන් සැහැල්ලුවෙන් සක්මන් කරන්න දැන් වම දකුණ කියන්න යන්න එපා. දැන් ඒ කියන්නේ පොළොවේ වදින දේවල් වලට දාන්න යන්නත් එපා. දැන් නිකන් බොහොම සැහැල්ලුවෙන් හිත දිහාම පොඩ්ඩක් නිකන් සැලකිල්ලෙන් බලාගෙන මේ ලොකුවට දැන් කයට දාන්න අවශ්‍යම නැහැ. ඔව්. ගාක් කොන්න සිතුවිලි එනවා නම් හිත ටිකක් වික්ෂිප්ත නම් විතරක් කයට දාන්න. කයට දාන්න කියන්නේ දැන් හිත ඔය පැත්තට මාරු වෙන්න ගත්තට පස්සේ අපි ඒකට තමයි සක්මනේදිත් අනුග්‍රහ කරන්න තියෙන්නේ. හා. හොඳයි හොඳයි. ඔව් මත්යට මොකද්ද තියන්න තියෙනව කොහේද? හොඳයි ඊට පස්සේ සාන්වහන්සර මුලින් ඉදිරිපත් කරපු ප්‍රශ්න ඉදිරිපත් කළේ මමයි. ඔව්. එතකොට යම් කතා බහ කරනවා සාමාන්‍ය භෞතින අවස්ථාවේදී යම් සමාධියක පවතින නිසා. ඔව්. ඕදාරික ආසස් ප්‍රාසාසය මේ අල්ලන්න අමාරුයි. හරි. නෑ එතෙන්දී අවශ්‍ය නැහැ. කියන්නේ දැන් කොහොමත් අපේ ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය සංසිඳන ගන්නවනේ. එතෙන්දී අපි මේක බලෙන් ඕලාරික කරන්න කරන්න ගියොත් ඒක සම්පූර්ණ වැරදි. අපි හයියෙන් උස්ම ගන්න ගියොත් එහෙම නැත්තම් දැනෙන්නේ නැහනේ දැන් කියලා මේක දැන් මගේ හිතෙන් අරමුණ ගිලිහුණාය. නැවතත් මම අරමුණේ හිත පවත්වන්න ඕනේ කියලා ටක් ගාලා හුස්ම අරගෙන අරමුණක් ඉදිරිපත් කරන එකත් ඒක වැරදි. එතකොට ගැටලුව තියන්නේ දැන් එකක් අර නාසිකාග්‍රේ මත හිත පිටවලා අරන් යන ක්‍රමයට වඩා ගන්න අමාරු වෙනවා. අහහ. ඊළඟට අර සම්පූර්ණම සබ්බකාය ප්‍රසංගෙදී. ඔව්. සම්පූර්ණ කය අත්විඳලා සංසිඳන ක්‍රමයට මේ අවශ්‍ය නම් අරන් යන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රගුණ කරන්නේ නැහැ. මොකද ලංකාවේ අර ආචාර්ය අජන් බ්‍රහ්මංස ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමයට අත්‍තරමවත් සම්මතය තමා මම වැඩිවේ. ඔව්. එතකොට ඒකෙත් දැන් කොයිතරම් දුරකට එනවද දැන් ආනාපාන සතියෙන් කොච්චර කියන්නේ හොඳට සංසිඳිලා හිත නිකන් ආනාපාන සතියේම හොඳට නිස්කලංකව තියෙන මට්ටමකට හිත එනවද? සයන්ස සුඛය සහ ඒකාග්‍රතාවය සංසිඳවලා උපේක්ෂාව සහ මේ මට්ටමකට එනවා. එතනදී පොඩි මට ගැටලුවක් එනවා මේ අරමුණ මේ උදරයට ගිහිල්ලා අහහ දැන් අර ද්‍රවයකින් පිරීගෙන යනවා වගේ සසන මාර්ගය වේගෙන යනකොට ඔව් මේ මගේ අරමුණ යනවා උදරයට හරි ඊට පස්සේ ඒක හංග ඉල්ලනවා හා සසනේ ඒ අවස්ථාවේ නැති වෙන්න ඔය දෙක අතර මේ නොගැලපීමේ හින්දා අර අපි හුස්ම ගොඩාක් වෙලා අල්ලගෙන හිටියාම බඩ ගහලා හුස්ම ඉල්ලනවා වගේ. අහහ. හත් එකටපත් වෙලා මේ කැඩෙනවා. සමාධිය කැඩෙනවා. කැඩෙනවා. ඔව්. අපිට පුළුවන් දැන් අපිටම හිතේ දැන් දැන් මහතට තේරෙනනේ යම් යම් පමණක සමාධියක් කියන එක ගැන තේරෙන නිසා ඕන්නම් හිත ටිකක් එහෙම සමාධි මට්ටමකට ආවට පස්සේ කෙලිම විපස්සනාවට නැඹුරු වෙන්න පුළුවන්. සංඝාසේ ඒ අවස්ථාව පව කරලා ඉන්න අවස්ථාවේදී හිතක් ඔව් ඒ කියන්නේ විපස්සනාවට නැඹුරු වුණාම සෑහෙන කියන්නේ ලොකු පරාසයක හිත වැඩෙන්න තියෙනවා අපිට එකපාරට එහාට එහාට යන්න අමාරුයි එතෙන්දී අපි හිතමු හිත හොඳට දැන් අපි නාසිකාග්‍ර ප්‍රදේශ හොඳට එකඟුණා නම් ඊළඟට අපි හිතමු කයට කයේ දැනෙන දේවල් වලට යොදන්න ඕනේ අපි සක්මනේදී විස්තර කරා වගේ දැන් කයෙත් අපි හිතමු තැන් තැන් වල සියුම් සියුම් සංවේදනාවන් අර එකඟ වෙච්ච හිතට වැටහෙන්න පුළුවන්. ඊටාම සූක්ෂමව සංවේදී බවක් තිබුණා සංවේදනාවක් තිබුණත් ඒකත් අර හොඳට එකඟ වෙච්ච හිතට හොඳට ප්‍රකටව තේරෙනවා. ඒ තැනට දැන් අපි මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ ඒකරාශී කරගත්ත හිත දැන් මේ කයේ ඒ දැන්න දේවල් වලට හිමීට දානවා. දැම්මම මෙතන තීච්ච එකඟ බව මෙතෙන්ට මාරු වෙලා හොඳට බලන්න පුළුවන්. අන්න ඒ වගේ මුළු කයම දැන් ඊට පස්සේ වළංගු වෙනවා අපේ භවනාවට. එහෙම දෙයක් තමයි මහතරට යනවා. දැනුවත් වගේ වෙලා තියෙන්නේ. දැන් ආනාපාන සතියෙන් ගියා. ඒකෙන් සෑහෙන ගියාට පස්සේ ඔන්න පෙනහළු වල යමක් තේරෙන්න ගන්නවා. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ හැබැයි ක්‍රමානුකූලව මේක වැඩිලා තමයි එතෙන්ට යන්න තියෙන්නේ. ඔව්. නෑ ස්වාමීන් වහන්සේ අර අර දෙවෙනිට විස්තර කරපු චිත්ත චිත්ත දිහා බලලා ඉන්න ඒ භාවනා ක්‍රමයෙන් ගියත් අවසානයේ මම මහා ඔතෙන්දී තමයි හිර වෙන්නේ. ඒ කියන්නේ මම සිත ගැන ඒ විදිහට බලාගෙන ගියත් මාගේ සමාධිය වැඩි වෙන යනවා. ඔව්. අනේ වෙලා මේ අවසානයේදී සුඛය සංසිඳවන්න මේ ජනතාලයටම ගිහිල්ලා මේ ඒ අවස්ථාවේදීත් එයාම හුස්ම දැන් හුස්ම ආරමුණක් මට භාවනා කමටහනේ. ඔව්. ඒ වුණාට නිමිත්තක් තියනවද? නිමිති තියෙනවා. නිමිති තියෙනවා. එතකොට නිමිති දැන් හොඳට ඒ නිමිත්ත ඇතුලේ නිකන් බැසගෙන වගේ ඉන්න ස්වභාවයක් තියෙනවද? මම නිමිත්ත ඉකිල්ලුවා. මොකද නිමිත්තේ? ඉගිල්ලුවා. ඉල්ලුවා. ඉගිල්ලුවා. ඉගිල්ලුවා. අහහ. මේ ඊට පස්සේ ඒ කියන්නේ අවසාන නිමිත්ත. ඒ කියන්නේ මම ওই අවස්ථාවට හය හත් පාරක් මම මැදිලා තියෙනවා. ඔව්. ඊට පස්සේ නිමිත්ත උගලන අවස්ථාවේදී ගිල්ලා. තියෙනවා. ඔව් මේ මේ සති දෙක තුනක කාලයක ඉඳලා තමයි මේ ඔය මේ ඔය තින් තත්ති තියෙන්නේ. ඔව් අපිට මෙහෙමයි. සමතේ පැත්තෙන් යනවනම් ඇහෙන දුරක් ඉතින් යන්නත් පුළුවන් ඉතින්. ඒ කියන්නේ සමත නිමිති හරහා ඉතින් ඒවට බැසගෙන ඒවැ ඒ ඒ සමාධි සෑහෙන්න ප්‍රගුණ කරමින් ඉතින් සමතේ පැත්තෙන් යන්න පුළුවන් අපි නරකට පොඩ්ඩක් විපස්සනාවත් කරත් විපස්සනා කරන්න තමයි අර ඔතන සම්තිස්ථානයක් ඉඳලා මේ ඒ තමයි වශී කරගන්න තමයි උත්සාහ කළේ. මොකද ඒ කියන්නේ අපිට සමතෙන් නම් ඉතින් සමතේම වඩන්න ඕනේ මම කියන දෘෂ්ටියේ ඉන්න එපා. ඒ කියන්නේ සමතෙන් අපිට සෑහෙන අපිටම හොඳ සමාධි මට්ටමක් ඇවිල්ලා තියෙනවා නම් එතනින් විපස්සනාවට දාන එකේ සෑහෙන වටිනකමක් තියෙනවා. මොකද විපස්සනා ගමන හරිම පුළුල්. සෑහෙන ලොකු පරාසයක හිත වැඩෙන්න තියෙනවා විපස්සනාවේ. සමතෙන් ඉතින් යන්න තියෙන්නේ අපි දන්න ටිකක් තියෙන්නේ. ඉතින් අර එතන එන සමාධිය ඊළඟ විපස්සනාවේදී දියුණු වෙන පැත්තයි ගත්තොත් ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි යම් පමණක සමාධියක් හදාගත්තා නම් සමතෙන් අපි විපස්සනාවට නැඹුරු කිරීම එක පැත්තකින් අවශ්‍ය නම් පස්සේ සමතේට වඩන්න ඕමනා නම් එතෙන්ට දාන්නත් පුළුවන්. තව පැත්තකින් විපස්සනා පැත්තෙන් හිත සැහෙන්න ඒ කියන්නේ හොඳට හොඳට වැඩෙනකොට තමයි අපේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයට හොඳට අවතීර්ණ වෙන්නේ. ඒ නිසා මොකද අපි සමතේ පැත්ත කරන්න හෙන වෙලාවක් යනවා. වෙලාවක් කියන්නේ දැන් මහත්තරම තේරෙන ඇති දැන් ওই කාලයක් තිස්සේ කරන වැඩනේ. සාහනාසන් තරම්ම කාලයක් නැහැ. අහහ. මේ හැබැයි ඉඳපු කාලය සම්පූර්ණයෙන්ම කැප වෙලා හිටියා. ඔව්. මේ අර ඔය ඔය අවස්ථාව විශේෂ සම්දිස්ථානයක් කියලා අවබෝධ වෙන නිසා ඔව්. ඒ අවස්ථාව වශී කරගෙන ඊට පස්සේ විදර්ශනා ඔව් මෙහෙම කරන්නකො දැනට අපිටම දැන් ආනාපානය හොඳට සංසිඳෙනවා සංසිඳෙන් සංසිඳිච්ච මට්ටම නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන පැය භායක් විතර ඉන්න පුළුවන් හැකියාව තියනවාද ඊටත් වඩා පුළුවන් එහෙම කිව්වොත් හරි හරි එහෙමනම් පැය භායක් දැන් වෙලා තියෙන්නේ අපි ඕකේ හුඟා පැය ගාණක් ඉන්න ගත්තොත් සම්පූර්ණයෙන්ම කයේ පස්සද්ධිය වැඩිලා සම්පූර්ණයෙන් කය නොදැනී යනවා එතකොට විපස්සනා අරමුණක් කයෙන් හොයාගන්න අමාරුයි. ඒ නිසා එච්චර දුර යන්නේ නැතුව හිත ටිකක් හොඳට එකඟ වෙලා නාසිකාග්‍ර ප්‍රදේශයට පැමිණියට පස්සේ තමන්ට තේරෙනවානේ දැන් හොඳට දැන් හිත එකඟ වෙලා තියෙන්නේ. කය කයක් දැනෙනවා කියන එක මට්ටමට ආවනම් ඊට පස්සේ කයේ ඒ හොඳට දැනෙන තැනකට අවධානය යොමු කරන්න. අවධානය යොමු කළා එතන හොඳට නිරීක්ෂණය කරන්න. දැන් එතන මේ හරියට සෑහෙන යමක් තියෙනවා ප්‍රගුණ කරන්න. මේකත් ලේසි නැහැ. කියන්නේ මෙතනත් දැන් කියන්නේ ටික ටික ටික ටික මේ පැත්ත ප්‍රගුණ කරන්න අවශ්‍යයි. ඒ නිසා දැන් මෙතන එකඟතාවය හදාගත්තා. ඊට පස්සේ වැඩි වෙලා ඕක පැය ගණන් ඒකේ ඉන්නේ නැතුව එකඟතාවය ඔන්න පාවිච්චි කරනවා තමන්ගේ කයේ අපිටම දැන් මේ අත් දෙක මෙතන තියන් ඉන්නවා. එතකොට මේ දැනෙනවානේ මෙතන එක්ක එකාතක බර අනිත් අතට දැනෙනවා. නැත්තම් මේ එකාතක උණුසුම අනිත් අතට දැනෙනවා. ඒ ඒ උණුසුමට අවධානය යොමු කරනවා. ඒ උණුසුමට අවධානය යොමු කරාම යොමු කරගෙන ඉන්නවා අපි. එතන එතන සතිමත්ව ඉන්නකොට අර එකඟ භාවය හොඳට දැන් ඒ උණුසුම තුල හොඳට දැන් බලාගෙන ඉන්නවා. ඔක පොඩ්ඩක් කරලා බලන්නකෝ. අපි ඉස්සරහට නිමිට කතා කරමු. අද ඔක්කොම මුළු කතාවම කියන්නේ ගොත් කට්ටිය ඔක්කොම අවුල්පත් අවුලට එන්න පුළුවන්. චුට්ටක් ඔක කළා ඊළඟට අපේ හිමීට හිමීට මේ දවස් 10 තුල දිග අරගෙන යන ඉස්සරහට. හොඳයි. හොඳයි. දෙනවා සම්මත. විමාඩි වෙන අපහසු නිසා කමන්න කමන්න ස්වාමීන් වහන්සේ ආනාපානේ සතිමත් වෙලා ඉන්නකොට ඔව් මගේ කකුලේ ගල් තැලිඹුවක් තියෙනවා හුඟක් වෙලාවට ගල් තැලිඹ ගල් තැලිඹ <laughs> එතනින් අර ස්නේහක් පිච්චීමක් වගේ එකක් මතුවෙනවා ඔව් සාමාන්‍ය මුල් කාලේදී නම් ඒක ටිකක් ද්වේෂ කරලා ඔක නතර කරගන්න උත්සාහ කරාට දැන් මට ඒක දිහා බලාගෙන ඉන්න අතරම මේක තේජෝ ධාතුවේ ලක්ෂණයක් කියන එකක් මට හිතෙනවා. හරි. ඒක වරදක් නෑ නෑ වරදක් නෑ ඒ වගේම සාමිනංශ සමහර අවස්ථාවලදී ශරීරයේ අර පාදය විශේෂයෙන්ම පාදයේ තමයි තියෙන්නේ ඉස්සරහට එන ගතියක් ඒ වගේම එනකොට මට ඉස්සර නම් මේක මොකුත් මං හිතුනේ නැහැ දැන් හිතෙනවා මට ඒක අර තද ගතිය ඒ කියන්නේ පඨවි ධාතුවට වඩා ආපෝ මේ වායෝ ධාතුව බලවත් වෙලා ඒකත් එක්ක තේජෝ ධාතුව එකතු වෙලා තමයි අර ඉස්සරහට යන්නේ කියන හැඟීමකුත් මට එනවා. ඒවා එහෙම නිකම් තේරෙනවා නම් ඒකේ වරදක් නැහැ. ඒ වගේම මට හිතෙනවා මට හිතලා තියෙනවා දැන් මේක මම කරන දෙයක් නෙවෙයි මම හිතලා කරන්නේ නැහැ. එතන වෙන කවුරුවත් කරන්නේ නැහැ කියලා. එතකොට මට හැඟෙනවා මේක කාය සංස්කාරයක් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විදිහට හිතෙනවා මට ඒ විදිහ. මම හිතන්නේ පොතේ දැනුමත් එක්ක ආවට නැති කියලා. ඒ වගේම ආනාපාන සතිය කරනකොට අර වෙනස් වීම ඇති වෙනවනේ ටිකක් වෙලා යනකොට දැනෙන්නේ නැහැ. ඒ වගේම විපරිණාම ධම්ම. හරි. අනිත් එක ඇති වෙලා නැති වෙලා යනවා කියන එක. අනිත් එක පටිච්ච සමුප්පන්නයි කියන්නේ. මොකක් හරි හේතුවකින් නිසා මේක වෙනවා කියන වගේ හැඟීමකුත් එනවා. එනවා. හරි. ඒතර ආයිමත් ඒ වගේ හිතිලා ඒක ඉවර වෙනකොට ආයිමත් ආනාපානයට මට යන්න පුළුවන්. හොඳයි. දැන් ඔය ඔය ටික හිතෙන්න කොච්චර වෙලාවක් යනවද? ඒක අර ඔක්කොම ටිකපාර හිතෙනවද නැත්නම් නෑ ස්වාමීන් වහන්සේ ඒ එනේන වෙලාවට වැඩි වෙලාවක් ඇත වෙන්නේ නැහැ. ඒක තමයි ලාට අර හිතමු තප්පර 30ක් අර පාදයේ ඉදිරියට ඇවිල්ලා ඒක නතර වීම වෙලාව මට ඉච්චර කොච්චරද කියලා හිතන්න බෑ. ඒකත් එක්ක මේක ඉවරයි. ආ ඒ කියන්නේ එතන පොඩි වැටහීමක් ආවා. ඒත් එක්කත් ඒම අවසන් වුණා. ඊට පස්සේ නැවතත් සක්මනේ දෙනවා. පරියන්කේදී. ඔව් පරියන්කේ ඉන්නවා. මං කියන්නේ එතෙන්දී ඒ දැනෙන අත්දැකීමත් එක්ක හොඳට මේ වගේ නිකන් සිතුවිල්ලක් ආවා. නැවතත් ආයෙ අතෙන්ට ගියා. ආයිමත් ආනාපානයට යවෙනවා. හොඳයි. එතෙන් නතර වෙලා. කිසි වරදක් නැහැ. වරදක් නැහැ. එහෙම වරදක් තියෙනවා ස්වාමීන් හිතන හිතෙන එක. නෑ එහෙම වරදකුත් නෑ. ඒ කියන්නේ මෙතෙන්දී බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ හිතන එකම වළක්වන්න අවශ්‍යම නැහැ. කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉන්සයිට් කියලා කියන්නේ මේ විදිහට අපි හොඳට හිත නිස්කලංක කරගෙන ඇතුළත කතාව පුළුවන් තරම් අඩු කරගෙන ඔහම යෙදෙද්දි ඒක පාටවම ශනිකව වැටීමක් එන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඒක අවශ්‍යයි. අපි අර අපි කරගන්න වරද්ද වැරද්ද තමයි මෙහෙම එකක් ආවට පස්සේ අපි ඕක ඔස්සේ දිගට දිගට දිගට අර පොතේ දේවල් මතක් කර කර මතක් කර විනාඩි ගණන් පැය ගණන් ඒකේ ඉන්න යනවා. එතන තමයි වැරද්ද තියෙන්නේ. අපි එතන යන්න අවශ්‍ය නැහැ. මෙතන හොඳට අපි නිස්කලංකව හිටියා. ආ මේක අනිත්‍යයි. කියලා තේරුණා. තේරුණාට පස්සේ නටක් ගාලා ආයෙ අතෙන්ට ගියා. එහෙමයි. ආයෙත් ආයෙත් අපේ දැන් එහෙම වැටහීමක් ආවේ මේ හේතුන් ටික සකස් වෙච්ච නිසානේ. එහෙමයි. නැවතත් ආයෙ හේතුන් ටිකටම යන්න තියෙන්නේ. ඔව්. අර ශොනිකව හොඳට වැටහීමක් එන එක කිසිම වරදක් නැහැ. හොඳයි හොඳයි තේරුවන් සර් හොඳයි තේරුවන් සර් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට කම්පන දැනෙන්න පටන් ගත්තා. ඔව්. එතකොට සාමාන්‍ය වෙන බුද්ධානුස්සති භාවනාවක් කරනකොට පවා ඒ කම්පන දිගටම මේ පැවතෙන්න පටන් ගත්තා. ශරීරයේ මොන ප්‍රදේශයේ කියලා එහෙම ප්‍රකට ඉස්සලා ඔව් ඉස්සලා කයේ උඩ ප්‍රදේශයේ මේ දැනුණා. දැනලා එළියටත් හොඳටම පේන්න තිබුණා මුලින්. හොඳයි. ඊට පස්සේ ටික ටික එහෙම තමයි හොඳටම ගැහෙනවා වගේ පේන්න දිගටම තිබුණා. හොඳයි. සෑහෙන කාලයක්ම තිබුණා. එහෙම තිබිලා ඊට පස්සේ විදර්ශනා භාවනා කරන්න කියලා මේ කය උපේක්ෂාවට එනකොට මේ කෙස්ලොම් නියදත් වගේ දේවල් වල ඒ වගේ තියෙන පටවියාපු තේජෝ වායෝ වලින් හැදිලා තියෙන ඒවා ශූන්‍යතාව කියලා එහෙම එහෙම හිතුවද ඔව් එහෙම එහෙම ඒ භාවනාවට ගණ්ඩ මේ අර ආනාපාන සතිය එතන හතරෙන් ධානයට යනවා කියන තැනට එන්න ඉස්සර වෙලා අර කම්පණ එනවා එතරේ කම්පණය මම ඉඳ ගන්නකොට මේ කම්පණය එනවා. ඉතින් අරහිම ආනාපානසති භාවනා කරගෙන යන්න නෑ ඔව් දැන් දැන් ආනාපානයෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ සෑහෙන ලැබිලා තියෙන්නේ. දැන් ආනාපානයෙන් එක එක ධ්‍යාන වලට යන්න ඕනේ, අත්‍යවශ්‍ය මෙතෙන්ට යන්න ඕනේ කියලා අපේ හිතේ සංකල්පයක් තියෙනවා නම් එහෙම මේකක් තියෙනවා නම් ඒක හිමීට අයින් කරගන්න. දැන් අපි වාඩි වුණා. වාඩි වුණාම අවශ්‍ය නම් පොඩ්ඩක් ආනාපාන සතියේ ගියා. ගියාට පස්සේ ඔන්න දැනෙන්න ගන්නවා හොඳට කම්පන චංචල ස්වභාවයක්. දැන දැනනවනේ නේද? දැනනවා. එතකොට හොඳට ඒ ඒ කම්පන චංචල දැනෙන ස්වභාවයේ හොඳට දැනෙන ප්‍රදේශයකට හිත යොදාගෙන මධ්‍යස්තව ඉන්න පුළුවන් හැකියාව තියෙනවද? ඔව්. හොඳයි. එහෙමනම් ඒ ඒ දැන් කියන්නේ මධ්‍යස්තව ඉන්න කියන්නේ මෙතන අපි තුමු දැන් බොහොම වේගයෙන් මෙහෙම කම්පණය වෙනවා. ඒ එකක්වත් මගේ හැරගන්න නැතුව වගේ ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? හැකියාව තියෙනවා. දැන් මේවා ඔක්කොම මෙහිම මෙහෙම කම්පැනි වෙනවනේ. ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා. එහෙම බලාගෙන ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්. එහෙම එහෙම කාලයක් හිමීට ඉන්න මේ මෙතෙන්දී ආයි දැන් ඒ අවස්ථාවේදී හොඳට මේ අරමුණ හිතට ප්‍රකට වෙලා තියෙනකොට ආයි ආනාපාන සතිය දාන්න අවශ්‍ය නැහැ. ඒ ආනාපාන සතිය දැම්මට පස්සේ අර කම්පන පොඩක් අඩු වුණා වගේ වුණා. දාන්න එපා. කියන්නේ <laughs> මෙතෙන් දැන් ආයේ අපි මේ වෙන පැත්තකට යන්නේ. භාවනාව ලස්සන්ට මේ විදර්ශනා පැත්තෙන් වැඩෙන්න යනවා. අපි ගෙනල්ලා වෙන තැනකට දානවා. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. දැන් හොඳට මේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා. අහලා තියෙනවනේ. දැන් සමාධියක් දැන් ඔන්න අපි ආනාපාන සතියෙන් හදාගෙන තියෙන්නේ. ඒසොන්න ප්‍රඥා පැත්ත දැන් දියුණු කරන්න හිතම පැම්පෙලා ගැහිගෙන එනවා. සතියෙන් ලස්සන්ට දැන් මේක මේ විකසිත වේගෙන එනවා. එතකොට දැන් අපි ආයි මේක අපිට ඕන විදිහට මෙහෙවන්න ගියොත් අපි වරද්ද ගන්නවා. එහෙම නෙමෙයි. දැන් ආනාපාන සතිය ඕනම් පුංචි වෙලාවක් හිටියා. නැවත හිත එකඟ කරගත්තා. එකඟ කරනකොටම ඔන්න Tamanට තේරෙනවා කම්පන චංචල ස්වභාවය. ඔන්න ඒක අරමුණු කරගෙන ඉන්න. එච්චරයි. දැන් පුළුවන් තරම් භාවනාව දැන් සරල කරගන්න. සරල කරගන්න හොඳට නිකන් ඒකාග්‍ර කරගන්න වෙන තියෙන දේවල් ඔක්කොම නිකන් බැහැර කරගෙන දැන් Tamanට කියන්නේ අපි තුමු කයේ දැනෙන්න තරක්කේ අපි තුමු පපුවේ හරි කොහේ හරි කියලා මුලින් සංඥාවක් තියෙනවා කියලා. ඒක බව හිමීට මගේ හැරලා යන්න ඉඩ දෙන්න. ඒතර කොහෙවත් තනක්වත් අහුවෙන්නේ නැහැ. නිකන් කොහෙදෝ නිකන් තියෙන කම්පනයක් විතරයි. එහෙම තේරෙන වෙලාවක ඒ පැත්තට තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ හිත හොඳට අපේ අපි දාගත්ත සංඥාවන්ගෙන්. ඒ කියන්නේ අපි දැන් ඔය මෙතන අතය, කකුලය, බඩය, ඔළුවය කියලා දා මේ ඇවිල්ලා අපි දාගත්ත නම් ටිකක්. ඒ ටික පවා හිමීට අතරලා දැන් මේ තියෙන්නේ කම්පන ස්වභාවයක් විතරයි තියෙන්නේ. මේ කම්පන ස්වභාවයක් තියෙනවා. අපේ හිත මේ කම්පන ස්වභාවයේ දැනුවත්ව ඉන්නවා. ඔච්චරයි. මේ බොහොම සියුම්ව මේ කම්පන ස්වභාවය මේ ධාතු ස්වභාවයක් වශයෙන් මේ පැත්තේ යනවා. මේ පැත්තේ මේ දැනුවත් භාවයක් තියෙනවා. ඔය ඔය දෙක ලස්සනට අරගෙන යන්න පුළුවන් නම් ඔන්න තව ඉස්සරහට යන්න පුළුවන්. ඔය ඕක හැබැයි කාලයක් කෙරෙන්න ඕනේ. ඊට පස්සේ ඔය ඔය දේ වෙන්න ඉඩ හරින්න. මේ මෙතෙන්දී කියන්නේ මුකුත් හිත සංකීර්ණ කරන්න යන්න එපා. හිතට බොහොම සැහැල්ලුවෙන් මේ දේ දිහා බොහොම සාවධානව බලන් ඉන්න ඉඩ දෙන්න. එහෙමයි. ඔව්. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ ඔය ඔය ධම්මපදයේ හැම ගාතාවක් එනවා අමානුෂී රති හෝති පස්සතෝ උදයබ්බයන් කියලා. ඒ කියන්නේ මේ මේ දේ අපිට මේ ඇතිවීම නැතිවීම ස්වභාවය මේ උදේවය ස්වභාවය හොඳට දැක ගන්න පුළුවන් නම් සංසිඳිච්ච හිතින් දැක ගන්න පුළුවන් නම් මෙතන පුදුමාකාර සතුටක් ඊළාට එන්න ගන්නවා. ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. දැන් අපි අර අනම්මනම් දාගත්ත ගමන් මේවා එන්න මේකට يعني හොඳට එන්න හැකියාවක් නැහැ. මොකද අපි සංකීර්ණ කරනවානේ. එහෙම අවශ්‍ය නැහැ. මේක හොඳට ඉන්න. ඒනොට දන්නේම නැහැ මේ සිත සතුටින් මේ ඇතීම් නැතිීම් ස්වභාවය දිහා බලන් ඉන්නවා. ඒ ඇතීම් නැතිීම් ස්වභාවයත් ඒ කම්පණේ තියෙන වෙලාවට දැනෙනවා. ඔව්. ඒක තමයි. දැන් ආයි අලුතෙන් හිතන්න යන්න එපා මොකක්වත්. මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතන්න යන්නත් එපා. හිත පුළුවන් තරම් නිෂ්කලංක කරගෙන, නිශ්ශබ්ද කරගෙන ඊටාම සරල කරගෙන මේ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. يعني භාවනාව වැඩෙනකොට හිත පෙළ ගැහෙන්නේ හරි සරල පැත්තකට. දැන් අපි හුඟක් වරද්දගන්නේ අපි මේ භාවනා වැඩෙනවා කියන්නේ අපි හිතන් ඉන්නේ මේකට ලොකු දේවල් මට තේරෙන්න ඕනේ මට අර ඥානෙ එන්න ඕනේ මේ ඥානෙ එන්න ඕනේ මට අභිධර්මෙත් තේරෙන්න ඕනේ ඔක්කොම දාලා අපි අනා ගන්නවා කියනවනම් සිංහලෙන්ම තේනවනම් ඉතින් එහෙම නෙමෙයි වෙන්න තියෙන්නේ මේ බොහොම සූක්ෂමව මේ වැටහෙන දහම අපේ ඇතුලේ දියුණු වෙනවා. ඒක මේ අපි පොතට දාන්න ගියාම තමයි මේ පොතත් එක්ක මේක ගලපන්න ගියාම තමයි ඔක්කොම අවුල් වෙන්නේ. මේක අපි මේ බුදුහාඳුරගිය පාරේ ඒ අපි තුමු කලින් යෝගාවචරයෙන් ගිය පාරේ අපි තනියෙන්ම යන්න ඕනේ. මේ ගමන බොහොම සරලව පටන් අරගෙන අපිත් පියවරෙන් පියවර යන්න ඕනේ. ඒ පියවරෙන් පියවර යන ගමන ස්වාභාවික දිගහැරෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. දැන් මේ යන විදිය හොඳයි. ඒක දිහා හොඳින් දැනුවත්ව සං බොහොම සංසිඳීමෙන් සැහැල්ලෙන් බලාගෙන ඉන්න. ඒකට අවශ්‍ය දේ වෙනවා. හොඳයි. හොඳයි. තේරුණා සන්ත. හොඳයි එහෙනම් මම හිතන්නේ අදට ප්‍රමාණවත් කියලා. අපි ඉතින් සෑහෙන පරාසයක අදත් සාකච්ඡා කළා. ආධුනික යෝගාවචරින් ඉතින් බය වෙන්න එපා. මේ බොහොම ඉතින් සරලව යන මාර්ගයක් තියෙන පුළුවන් තරම් හිතේ සැහැල්ලුවක් ඇති කරගන්න. ඉතින් අපිට තව දවස් 9කම කාලයක් ඉතිරලා තියෙනවා. ඉතින් අපිට මේ විදිහට තමන්ගේ ආධ්‍යාත්මික ගමනක් වෙනුවෙන් කටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ ලොකු භාග්යක් නිසා. ඒ නිසා තමන් සතුටු වෙන්න තමන්ගේ විවිධාකාර රාජකාරී ඔක්කොම බැහැර කළා. දැන් මේ දවස් 10ක්ම තමන්ගේ ඇතුළත දිහාට නැඹුරු වෙලා යන ගමනකට අපිටත් අත තියන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන්න. ඊළඟට අපි සීලේ යම් යම් අත්වැරදි කලින් තිබුණා. නමුත් දැන් ඔන්න මම අද නැත්නම් සීලයක් සමාදන් වුණා. ඒ සීලයට මම දැන් බොහොම අවංකව ඒ සීලය ආරක්ෂා කරමින් දැන් මේ ගමන යන්න උත්සාහත් වෙනවා කියලා සතුටු වෙන්න. මේ විදිහට අපිට පුළුවන් නම් අපි දැන් මේ යන ගමන ගැන දැන් මේ පටන් ගත්ත දේ ගැන සතුටින් සැහැල්ලුවෙන් යන්න පුළුවන් නම් ඔන්න අපිට මේ ඉස්සරහා තියෙන දවස් ටික දවස් ගානම මේක බොහොම සැහැල්ලුවෙන් සාර්ථක ගමනක් කරගන්න පුළුවන්. අ ඉතින් සමහරවිට ආධුනික යෝගීන්ට මේ පරයන්ක වල නිින්ද යන්න පුළුවන්. ඒවා ගැනත් ඒ තරම් මේ හිතේ බයක් ඇති කරගන්න එපා. දවස් දෙකක් යනකොට ඔකත් මග ඇහැරලා ආවි. ඉතින් සැහැල්ලුවෙන් පුළුවන් තරම් යන්න අතීත දේවල් මතක් කර කර ඒවා ඔස්සේ යන්න එපා. අනාගත දේවල් ඔස්සේ යන්න එපා. පුළුවන් තරම් මේ වර්තමානයේ හිත පවත්වන්න උත්සාහත් වෙන්න. මොකද දැන් මේ දැන් මේ නිස්සරණවලට හිර වෙලා ඉන්නේ මේ දවස් ටිකේ. එහෙනම් කොච්චර දේවල් කල්පනා වුණොත් වුණාත් මොකක්වත් කරන්න හැකියාවක් නැහැ. අතීත දේවල් මතක් වුණත් ඒකට ගිහිල්ලා මුකුත් පිළියමක් කරන්න හැකියාවකුත් නැහැ. අනාගතයේ කොයිතරම් ලොකු plan එකක් ඔලුවට ආවත් ගිහිල්ලා කරන්න අවස්ථාවක් නැහැ. හිර වෙලා ඉන්නේ දැන්. ඒ නිසා මේ <laughs> මේ දවස් 10 පුළුවන් තරම් වර්තමානයේ ඉන්න. මේ කියන්නේ පොඩ්ඩක් හිතට විවේකයක් දෙන්න යන්තම්. යාන්තම් මේ හුස්ම රැල්ලක් එක ඉන්නවා කියන විවේකේ දෙන්න. අපිට පුළුවන් නම් අර ඒ වගේ හිත සරල මට්ටමකට ගන්න. පුළුවන් තරම් අපි ඔළුවේ දාගත්ත අර මේ වගකීම් පොඩ්ඩක් පුළුවන් නම් මේ දවස් 10 බැහැර කරන්න. අපේ ඔළුවේ තියෙන විවිධාකාර බර පොඩ්ඩක් බැහැර කළා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් අන්න මේ භාවනාව වැඩෙන්න පුළුවන් පරිසරය අපි සකස් කරලා දුන්න වෙනවා. ඉතින් ඒ සඳහා සියලු දෙනාම උත්සාහත් වෙන්න. ඉතින් ඒ සඳහා සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදයත් ඉතින් මේ සියලු ඒ දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සියලු දෙනාම උත්සාහත් වෙන්න. ඉතින් අද අපි පැයකුත් විනාඩි 25ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. ඉතින් මේ පින්වතුන් අද සීලයක් සමාදන් වෙලා ඊළඟට තමන්ගේ ශක්ති පමණින් භාවනා කටයුතු වල නිරත වුණා. අපි ඉතින් මේ විදිහට රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු. ඒ වගේම සියලු පින් කැමති දෙවියවුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම යම් තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි අද දවස පුරාම බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් අපේ මේ ආධ්‍යාත්මික ගමන වෙනුවෙන් කැප වෙලා කටයුතු කිරීම හරහා යම්තාක් උසස් කුසලයක් රැස් කරගත්තා නම් ඒ උසස් වූ කුසලය අපේ මේ නිවන් ගමන පිණිසම ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද විශේෂයෙන්ම පුංචි අමතර පිං අනුමෝදන් කිරීමකුත් කරන්න වටිනවා. මොකද අද ඇවිල්ලා මේ සේනාසනයේ අවුරුදු 25ක් වැඩ සිටියේ ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක මේ සේනාසනයේ මහෝපාද්‍යය ඊළඟට ප්‍රධාන කර්මස්ථානාචාර්ය ආරම්භක කර්මස්ථානාචාර්ය ඒ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනේ. උන්වහන්සේ ඉපදිලා තියෙන්නේ 1901 12 වෙනි මාසේ 11 වෙනිදා. ඉතින් අද උන්වහන්සේගේ ජන්මදිනයයි. ඉතින් උන්වහන්සේ ඇත්තටම අවුරුදු 25ක් තිස්සේ තමන් අප්‍රමාණ හැකියාවන් තියාගෙන හැබැයි ඊටාම නිහතමානී ජීවිතයක් ගත කරමින් පුදුමාකාර භාවනා ලෝකයට ලොකු පිටුවහලක් ලබලා දීපු උත්මයෙක්. උන්වහන්සේ තමයි ඒ දවස්වල ඇත්තටම ලංකාවේ භාවනා ක්‍රම සම්පූර්ණයෙන්ම යටපත් වෙලා තිබිච්ච යුගයක තමයි උන්වහන්සේ ඒ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ සාමින් වහන්සේත් එක්ක මේ නැවතත් අපි මේ කෙලවරක් නැති බාහිර කටයුතු වලින් බැහැර වෙලා අපේ මේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනේ කියලා ඒ ආරණ්‍ය සම්ප්‍රදායක් පටන් ගැනීම සඳහා 1958 දී මේ යෝගාශ්‍රම සංස්ථාවක් ආරම්භ කළා තියෙන්නේ. ඉතින් ඒකට වර්තමානයේදීත් යෝගාශ්‍රම එහෙම නැත්නම් ආරණ්‍ය සේනාසන 170කට ඊටත් එහා ගණනක් ලංකාව පුරා විසිරලා තියෙන ආරණ්‍ය සේනාසන 100 ගානක් දක්වා දැන් වර්ධනය වෙලා තියෙනවා මුළු ලංකාව පුරාම. ඉතින් නමුත් අතීතයේදී උන්වහන්සේලා පටන් ගන්න යුගයේදී ඊටාම දුෂ්කරව ඊටාම අල්පේච්ඡව පටන් ගත්ත ගමනක් තමයි අද මේ දක්වා සෑහෙන්න වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලෙදී උන්වහන්සේලා ඒ කර කර හිටිය ලොකු වෙනත් බාහිර කටයුතු සම්පූර්ණයෙන්ම අයින් කළා. තමන්ගේ ඒ කලින් තිබිච්ච මේ තානාන්තර සියල්ල බැහැර කළා. තමන්ගේ මේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්ම කැප වෙලා කටයුතු කරන්න තමයි මේ භවනානුයෝගී ජීවිතයක් උන්වහන්සේලා ආරම්භ කළා තියෙන්නේ. ඉතින් ඒ බඳු උත්මයෙන්ගේ උපන්දිනය සමරන අද දවසේ ඉතින් උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වෙච්ච මේ සේනාසන භූමියට පැමිණිලා ඉතින් අපි සියලු දෙනාමත් අපේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් පෙළ ගැහිලා තියෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන් ලොකුම ප්‍රතිපත්ති පූජාව වෙන්නේත් ඒකමයි. ඉතින් අපිට පුළුවන් නම් උන්වහන්සේලාගේ ගමනේ, ඒ ගමන් මාර්ගේ අපිටත් හැකි පමණින්, ශක්ති පමණින් යන්න පුළුවන් නම් උන්වහන්සේලා දීපු ඒ පූර්වාදර්ශය අපිට ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් අපි අද දවසේ රැස් කරගත්ත ආ සියලුම කුසල් මේ අපවත් වී වදාළ මාතෘ ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත් යම් ස්ථානයක සිට අනුමೋದන් විය හැකි ශක්තියක් තියෙනවා නම් උන්වහන්සේත් අනුමೋದන් වේවා. ඉතින් අපිට මේ මඟ පෙන්වු මඟ පෙන්වීමෙන් ඊළඟට මේ පූර්වාදර්ශ සැපයීමෙන් උන්වහන්සේලා ඒ කරපු පෙන්වපු ඒ ශාසන ආදර්ශය අපිටත් සෑහෙන රුකුලක් සෑහෙන පිටුවහලක් මඟ පෙන්වීමක්ම වේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරමු.